<coughs> අවසරයි ගෞරවනීය මහා සංඝරත්නය ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පති දවසකටයි එළඹිලා ඉන්නේ නිසන් වනේ අපි සතිපතා පවත්වන ධර්ම දේශනාවකටයි සිළුවම දෙනා වහන්සේලා ශාවපාසික මහතුරු ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේහි සංකාරේහි තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තේ සංඛාරා තථාගතස්ස පයිනා උච්චින්න මූලාතාලාවත්තු කතා අනුභාව කතා ආයතින් අනුපාද ධම්මෝ තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉදිරියෙන් තියාගත්තේ අපි දේශනා මාලාවට මුලට තියාගත්ත අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයේ සරුවඥ දේශිත නැත්නම් ශ්‍රීමුක පාඨය ඒකදී සරුවචන් වහන්සේ අග්ගිවච්ඡ ගොත්ත බ්‍රාහ්මණයත් එක්ක පැවතිච්ච තිබස නැත්තම් සාකච්ඡාව නිමා කරමින් ඒ ਸਰුවචන් වහන්සේ නමක් මරණයන් මැති උපදීද නූපදීද උපදී නූපදී දෙකමද උපදනේත් නූපදනේත් නොවේද කියන ප්‍රශ්නෙට බමුණගේ හිත හදලා බමුණට තේරෙන තාලෙට ඉදිරිපත් කරනවා ඒ ඉදිරිපත් කරනකොට අපටත් නැත්නම් අපේ හැඟුම් වලටත් බුදුරජාණන්සේ ටිකක් අත තියෙනවා. නැත්නම් අපට සම්බන්ධ කරනවා. තථාගතයන් වහන්සේ නමක් පණවන්න පුළුවන් ඉන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වලින් තමයි. ඒක තමයි අපි ගන්න ක්‍රමය. ඒ තමයි එදා ඒ වකට ඉන්දියාවත් ඇවිල්ලා තිබුණු තැන. ඉතින් මේ පණවන රූපය සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ පෘථජන කෙනෙකුගේ හිතේ බලපාන්නේ කොහොමද? ඒක තථාගත තත්වයටපත් වෙනකොට රූපේට මොන විදිහේ වෙනස්කමක් වෙනවද ඊට පස්සේ පිරිනවම් පාන්න කලින්ම රූපයේ යථා ස්වභාවය තහත්පස සාකල්‍ය තේරුම් ගතට පස්සේ පිරිනවම් පාන්න ඉස්සලා තථාගතයන්සේ කවුද ඊට පස්සේ පිරිනවම් පාන්න පස්සේ මොකද වෙන්නේ එතකොට ඊතන අවස්ථා හතරක් රූපේ සම්බන්ධයෙන් ਸਰවචනාංශ විස්තර සහිතව විස්තර කරනවා ඊට පස්සේ වේදනාව ඊට පස්සේ සංඥා සංස්කාර විඤ්ඤාණ එතකොට මේ මේ පහ හතරට කඩලා ඔය මූලධම්ම පරියාය සූත්‍රය වගේ විස්තර කරනකොට සුතමේ වශයෙන් අහන කෙනාටත් ඒකේ දිරව ගන්න යමක් තියෙනවා. මොකද මේ මල්ලෙන්ද මා ගැහිල්ලක් හෝ බලේ පාවිච්චි කිරීමක් හෝ গুপ্ত බලයක් මේකේ මොකුත් නැහැ. මේ හොඳට මේ තියෙන විග්‍රහය ඉවසලා අහගන්න. ඒකට සුතමේ ඥානය කියලා කියනවා. බෞද්ධ භාවය කියලා කියනවා. පොතේ ධර්ම කියලා කියනවා. තර්ක ඥානය කියලා කියනවා. ඉතින් මේ තර්ක ඥානයේට එදා සරුවචන් වහන්සේ මේ අග්ගවච්ඡගත බ්‍රාහ්මණ ඉදිරිපත් කරපේක තවාද වෙනකන්වත් කාටවත් ඒ අඩු ගානේ සුතමේ පැත්තෙන් පටලවිලා තියෙනවා කියලා කියන්න බෑ. ඊට පස්සේ කෙනෙකුට ඒක තමන්ගේ මොළ ධාතුව පාවිච්චි කරලා මේක මේ ගොතන ලද්දක්ද එහෙම නැත්නම් ප්‍රകൃතියේද ප්‍රകൃතිය නේ අපට පේන්නේ නැත්තේ. ඇයි මේ ਸਰුවචන් වහන්සේ නමක් ඇවිල්ලා මේක කිව්වට පස්සේ අපිට මෙච්චර ගී ගියත හැරලා සිවුරු පොරවගෙන කැලීකට වෙලා බණ භාවනා කරලා ලැබිය යුත්තක් පාට පෙන්නත් පත්වන්නේ මොකද? ඇයි තර්කයට අහුවෙන්නේ නැත්තේ කියලා ඒක සුතමෙන් අහුවෙන්නේ නැහැ. සුතමෙන් ඇතුළට ගත්ත දේ තමයි කල්පනාව, චින්තාමය ඥාන ඇති කෙනා සලකවන්ති සලකවන්න බර ගාණක් හිතනවා. එහෙම දෙයක් අපිට ඕනේ මේ හිත හිතා ගන්න දෙයක් ඕන තියෙනවනම් පේන්න එපායි. අපි මේ යන්නේ කන බොන දේ ඒ අනුව පේන්න එපායි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඇත්තන්ට අපි භෞතිකවාදීන් කියලා කියනවා. ඇත්තෝ ආගමික ආර්ය පරිශ්‍රණයකට කැමති නැහැ. නමුත් ඔක්කොම ලැහෙ වෙන්නේ නැහැ නේ. 100 ගාණක් කල්පනා කරලා බලනවා මේකට ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාවේ හරි ගිය කෙනාට තථාගතත්වයටපත් වෙන්න ඉස්සෙල්ලම මේකේ තර්කමය අන්වයමය ණය විපස්සනාමය ආකාර පරිවිතක්කමේ පැත්තත් හරිම රසවත්. ඉතින් ඒක විශ්වවිද්‍යාලවල ඔය දර්ශන පීඨවල හරියට උගන්වනවා මේ සුතමයේ ගත්ත දේ මෙන්න මේ පැත්තට දාලා බලමු කියලා. නමුත් ඒකේ පේන්න තියෙනවා ඒ ඇත්තෝ ඒව ඒ විදිහට කෙස්පැන්න තර්ක වලට විග්‍රහ කරමින් දාර්ශනික වාද හෙලි කරාට ඒත්තෝ බයලජ්ජාව පිටව ගන්නට ලෑස්ති නැහැ. ඒත්තෝ සීල ශික්ෂාවකට ලෑස්ති නැහැ. සමාධි ශික්ෂාවක් ගැන කතාවක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ඇත්ත ඔය කරන දර්ශනවාදය වාදයේ සඳහා වෙන වාදයක් දර්ශනයේ සඳහා වෙන දර්ශනයක්. ඉතින් අපි හිතමු අර සුතමේ ඥානෙ ඔළුවට වැතිලා ඒක පරිවේෂණ කරලා බැලුවොත් විතරක් පේන දෙයක්. එවැනි පරිවේෂණයට මම කාය ජීවිත නිර්පේක්ෂව කැපකප වෙන්න කැමැතිද කියලා. නැත්නම් ශික්ෂණය කියන වචන විතරයි එතනදී එකතු වෙන්නේ. හික්මීම, සික්ඛා, සික්ඛාවට කැමැති කෙනා අපි මේක තුලා ඉන්නේ ඒ තුනට පරිලාපු අය. ශික්ෂාට කැමැති. එහෙම නැත්නම් අපිට මේ වෙලාවේ ගොඩක් වැඩ තියෙනවා. අපිට අවශ්‍යතාවයක් නැහැ මේක හිතවත් දාගන්න. ඉතින් හිතවත් දාගත්තට පස්සේ අපි නැවතත් අර සුතමේ ඥානෙ පැත්ත හෝ චින්තාමේ ඥාන පැත්ත කතා නොකරනවට සමා වෙන්න ඕනේ. මොකද ඒ තුරම කතා කර කර ඉදිරියට යන්න බෑ. ඒක ආරම්භයේදී අපි මතක් කරලා දෙනවා. නමුත් ඉදිරියට යනකොට භාවනා කරන කෙනෙක් මේ සරුවචන් වහන්සේ පෙන්නන රූපය විශේෂයි. විපරිණාමය උත්වා භවත ඇතිව නැති වෙන බව අනඤ්‍යතා වෙනතයක් පාටපත් වෙන බව කොච්චරක් නිවන් දකින්න ඉස්සරළම පරයන්කේදී සක්මණේකදී දිනදා වැඩලා අත්දකින්න පුළුවන් දෙක මේ වේදනා කියන එක විඳීම් කන්දය රිදෙනව නෙවෙයි රිදීම දුක් වේදනාව වේදනා ස්කන්ධය විපරිණාමයටපත් වෙනවා ඇතිව නැති වෙන බව අනඤ්‍යතා වෙන දෙයක් මේ අඤ්‍යතා අනිද්‍යාවක් වඩපත් වෙන බව තේරුම් අරගන්න පුළුවන් නම් ඊට පස්සේ අපි ගිය සුමාට ඉස්සලා සුමානේ මතක් කරගත්ත සංඥා මේ එකිනෙක හඳුනා ගැනීමට අපි සලකුණු තබනවා. ඒ සලකුණු දැකන ලැබෙනකොට අපි ඒ කෙනා මේ අසවලාය මේ මේ බරක් හම්බ වෙච්ච කෙනාය කියලා හඳුනා ගන්නවා. ඒ නිසා හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම සහ තබූ ලකුණු අනුව සලකා බැලීම අපේ ජීවිතේ විශාල වැඩ කොටසක්. ඒක tire පිටිපස්සේ සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒකට අපි අනිවාර්යයෙන්ම උදව් කරනවා. ඒ තියෙන computer science කියලා කියන තන්නි ක්‍රම ඒක. <coughs> වෙළඳ ප්‍රචාර කියලා කියන තන්නි ක්‍රම ඒක. ජනමාධ්‍ය කියලා කියන තනි ක්‍රම ඒක IT ටෙක්නොලොජි එකේම තියෙන්නේ. ওই සංඥාවල් තැබීම සහ සංඥාවල් හඳුනා ගැනීම. ඒකට coding and decoding කියලා කියනවා. ඒක හරිම විචිත්‍ර වැඩක්. මනුස්ස මොළයට කර හැකි උත්කෘෂ්ඨ වැඩක්. හැබැයි සංසාරේ අපායමයි. සංසාරෙමයි අපායයි. ඒක ඒක ස්පෙෂලායිස් කරන අයට කවදාකවත් ගොඩ එවණක් නැහැ. මොකද ඒ තරම් අනික් මිනිස්සුන්ට අනික් මිනිස්සු ගෑණි මිනිහා කරලා පෙන්නන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට අවශ්‍ය දේට ගෙනියලා ගෙනියන්න පුළුවන්. අවශ්‍ය දේ කරවලා දෙන්න පුළුවන්. කරවලා දීලා අඳහර පාන්නත් පුළුවන්. අද අඳහර පාන. රජයන් මාරු කරනවා. ඒ වගේම මිනිසුන්ගේ අඳුම් පැළඳුම් මාරු කරනවා. රුචි අරුචිකම් මාරු කරනවා. ඔක්කොම අද වෙනස් කළා තියෙනවා. ඒගොල්ලෝ අහනවා ඇඟිලි ගහලා අපට මොනවද වෙනස් කරන්න බැරි කියලා. නමුත් ඒ වෙනස් කරන අයත් ලෝකයක් කෙලින්ම ඉන්ටර්සිටි කෙනෙක් වගේ අපායේ තමයි. මොකද ඒ තරම අද ඉන්ටර්නෙට් මේ මේ IT ටෙක්නොලොජි එකේ දියුණුව කියන සංඥාව පටලවගෙන තියෙනවා. හැබැයි ඒකම පාවිච්චි කරලා අපිට පුළුවන් මේ බන දන්න දැනගන්න කැමති අයට ඒ සංඥාව පිළිබඳව සංඥාවෙන් කියන වැඩ නෙමෙයි <clears throat> සංඥාව පිළිබඳව වෙස්මාරු කිරීම තීරුම් ගත්තොත් ਸਰවචනාසේ පිරුණ පාට පස්සේ වෙයිද නොවේයිද වෙයි නොවේයි දෙකමද වෙයිත් නොවේ නොවෙයිත් නොවේද කියන එක හුදු සංඥාවක් බව බෙන්නු තේරුම් කරලා දෙන්න. මේක හුදු සංඥාමේ ගේමක්. ඒ නැත්තම් මේ දාර්ශනික ක්‍රීඩා තරගයක්. තත් පහක බාහන් රත්ලකත් උපේර දෙයක් නෙවෙයි. බඩගිනින් නිමන දෙයක්වත් නෙවෙයි. රැකියාව විරහිත වායනදි කරන දෙයක්වත් නෙවෙයි. ආර්ථිකයේ සමබේ දහන දෙයක්වත් නෙවෙයි. හුදු සංඥාවක් කියලා සරුවචන්සෙ පේනවා. ඉතින් ඊට පස්සේ අපි ගිය සුමානේ නැත්තම් ගිය සුගිය ධර්ම දේශනා වාරාවේ මේ සංස්කාර කියන පදය සංස්කරණය කියලා සංස්කෘතිය සඳහන් කරනවා මේක. එහෙම නැත්නම් සකස් කරනවා කියලා. එහෙම නැත්නම් වෙස් ගන්නනවා කියලා සිංහල අර්ථයෙන් නගනවා. නමුත් ඒක ටිකක් අර්ථ බේද රාශියක් සහිත වචනයක්. ඒ සංස්කාර පිළිබඳව ਸਰවචන්සේ සඳහන් කරනවා අගිවච්ඡ ගොත්තට. අගිවච්ඡ ගොත්ත යම් දෙයකින් ਸਰවචන් වහන්සේ යම් සංස්කාරයකින් යම් ਸਰවචනකේ කෙරුම්කාරකමකින් යම් ਸਰවචන් වහන්සේගේ නිර්මාණශීලීත්වයකින් යම් ਸਰවචනාසිගේ නිෂ්පාදනශීලී ගතියකින් මේ ਸਰවචන් වහන්සේ කියලා පණවන්ට ලලකුණු සංස්කාර කෙරුවා ක්‍රියාකාරකම් තිරණගේ තේරම ਸਰවචන්සේ ප්‍රහාණය කළ ඉවරයි කියලා. අපි ඒ ਸਰවචනන්ට ආරූඪ කරන්න හදන නව නිර්මාණශීලී ප්‍රගතශීලී කියන ගති සියල්ලම ඉක්මවට පස්සේ තමයි ਸਰවඥ වෙලා තියෙන්නේ. ඒයි සංකාරේහි තථාගතම් පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය යම් සංස්කාරයකින් මෙන්න මේ වැඩේ කෙරුවේ සරුවච්චන් වහන්සේ. මෙන්න උන්වහන්සේගේ ක්‍රියාකාරකම්. මෙන්න උන්වහන්සේගේ නිෂ්පාදන කියලා යමකින් පෙන්වන්න පුළුවන් නම් තේහි තේ සංඛාරා තථාගතස්ස පහිනයි සියල්ලම තථාගතයන් වහන්සේ විමුක්තයි. ඒ නිසා අපි සරුවචනන්සේ මේ මේ දේවල් කෙරුවා කියලා මොනවා කියන්න ගියත් ඒ කිසිම දෙයකට සරුවචනන්සේ වගේ කියන්නේ නැහැ. වග කිව්වා නම් සරුවච්ච වෙන්න බෑ. එතකොට බෞද්ධයන්ට පපුව වතුරත ගාන සිද්ධ වෙනවා. මොකද ඒ තරම් අපි ක්‍රියාභාරයක් ਸਰුවචනාංශයට දෙන්නේ මොකද? ඒ ක්‍රියාභාර වලින් යම් කොටසක් මමත් කරලා මමත් පොරක් කියලා පෙන්නනවා. නමුත් ਸਰුවචනාංශ කියනකොට නෑ මම කිසිම දෙයක් කරපු දෙයක් ਸਰුවචනකමට බලපාන්නේ. ඒ ඔක්කොම අතාරපු දවස් තමයි මම ਸਰුවචනුනේ කිව්වට පස්සේ ඔය ਸਰුවචන් වහන්සේට නම්බුනාකම් දීලා ඒ අනුව Taman එකකින් කොටසක් අපේ ගුරුන්නාංශ මෙහෙමයි කියලා ගා ගන්න හදන කට්ටියට ਸਰුවචනාංශ කිසි පිටක් දෙන්නේ කිසිම ඉඩක් තියෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ යේයි සංකාරේහි තථාගතම් පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තේ සංඛාරා තථාගතස්ස පහීනා කියන එක ඔය මූලධර්මවාදීන්ට කොහොමඩක්වත් හිට ගන්නෑ. මොකද ඒගොල්ලන් ඕනේ අනිකුත් ශාස්ත්‍රුණ වංශයන් සරුවචාන්සි කෙරුමෙක් කියලා පෙන්නන්නේ. එහෙම නැත්නම් සරුවචාන්සි මේ මේ දේවල් ලෝකෙට ඉදිරිපත් කරලා ඉතිරි කරලා මරුණා පිරිනවම් පෑවා. උන්වහන්සේ පිරිනවම් පෑවට මෙන්න මේ ධාතුන් වහන්සේලාගේ උන්වහන්සේ ජීවත් වෙනවා. මෙන්න මේකේ උන්වහන්සේ ජීවත් වෙනවා කියලා මේ ජීවමාන තත්වයක් ඇති කරන්න හදනවා සදාකාලික කරන්න. මේ ਸਰබලතරි දෙයන්නාන්සේලාට දෙන දේවල්. ඒක නිසා භාවනා කරන කෙනෙක් වශයෙන් පැති තුනකින් මේක බලන්න පුළුවන්. එකක් තමයි මේ සංඛාර කියන එක අපි ළඟ හොඳටම දැන් තියෙනවානේ. ඒ අපි ළඟ තියෙන සංඛාර අපි මේ වැඩේට බහින්ද ඉස්සල්ලා සතිපට්ඨානය දිගන ගන්න ඉස්සල්ලා තිබුණු ප්‍රමාණයෙන් අඩු වෙලාද තියෙන්නේ වැඩි වෙලාද කියලා අපිට බෑ. ඒ අඩු වැඩි වීම නිසා අපිට සාන්තියක් දැවිලා තියෙන. එහෙම නැත්නම් අපි නිකන් මේ හෙළුවෙන් සෙනගක් ඇතුළට ගියා වගේ විල්ලජනිත තත්ත්වයටපත් වෙලාද? දැන් අපි අපහසුරටපත් වෙලාද? අපි නිකමෙක් බාටපත් වෙලාද? දෙක මේ ක්‍රියාවලිය දිගේ තව අඩු කරගෙන ගියොත් සරුවච්චන් වහන්සේ කියන්නේ අහවලා කියලා මේ අපි ටිකටවත් පුළුවන්ද මේ සංස්කාරයන්ගෙන් තොර තත්වයක් මගේ හිතේ තබ්බ සංකාර සමත තත්වයක් මගේ හිතේ ඇති කරගෙන විසංඛාරගත චිත්තයක් චිත්තක්ෂණයට ඇතිකන අන්න ඔත්තනයි සරුවචනanse වැඩ ඉන්නේ. ඒ නිසා මටත් දැන් පොට පෑදිලා තියෙන නමුත් දවස පුරාම මම කරන්නේ සංස්කාර වඩන එකද. ඒ නැත්නම් ඊට වැඩිය අඩුවෙන් අද සංස්කාර අඩු කරන එක. සංස්කාර සමතය. විසංඛාරගත කිරීමද කරන්න කියලා ප්‍රතිපදාවට පොඩි ගැම්මක් ගන්න පුළුවන්. අපේ හිතපු තැනත් අද ඉන්න තැනත් අනාගතයේදී තථාගතයන් වහන්සේ නමකටපත් වෙනකොට එන දර්ශීය චිත්ත තත්ත්වයක් අරගෙන බලනද අපි විශේෂකට වැඩිය අපිට වැඩිය දක්ෂ මේ ලෝකේ නැහැ. කාටවත් මෙච්චර විවේකක් නැහැ. ඒ නිසා දේශනා මම මෙහෙවන්න හදන්නේ ඒ විදිහට මේ භාවනාව නිසා හුදු කායගත සතිය ගනිමුකෝ. නැත්නම් හුදු සතිය ගනිමුකෝ. ඒ සතිය ගැනීම නිසා අපි ළඟ තිබුණු යම් යම් මේ මමත් පොරක් කියන්න ගිය ගතිය, මම අයියා වෙන්න හදන ගතිය, නැත්තම් අක්ක වෙන්න හදන ගතිය මේ මුදුන වෙන්න හදන ගතිය එහෙම නැත්තම් ගරු වෙන්න හදන ගතිය තුල අපි ඒව කරන්න ක්‍රියාකාරකම් පෙන්වන්න එපා ලෝකයට ඒවට දක්ෂකම් පෙන්වන්න එපා ඒ දක්ෂකම් වලට මිනිස්සු අපට ස්තුති කරන්නේ නම්බුනාම දෙන්නේ ඒක පිටිපස්සේනේ අපි මේ අඹාගෙන දුවන්නේ අන්නේ දුවන ගතිය 100ක් නැති කෙරුවොත් ඒක ආධ්‍යාත්මික සීදීනසා ගැනීමක් කියලා කියනවා 100ට 100ක් සංස්කාර අයින් කෙරුවොත් ඒක මේ සදාචාරාත්මක ආධ්‍යාත්මික සීදීමකට කරන. ඒක කරන්න බෑ. නැත්නම් අපිට එකක් කරත හැකි මොකටද අඩු කරත හැකි. අඩු කිරීමටද Brahmacharya ඉදලා තියෙන්නේ. අඩු කිරීමටද මානකම ඉදලා තියෙන්නේ. අඩු කිරීමටද සතිය ඉදලා තියෙන්නේ. අඩු කිරීමටද අප්‍රමාදයේ ඉදලා තියෙන කියන එක හරීම උනන්දුකාරක සුළුයි. ඒ මොකද ඒකට යොදන යොදන චිත්තක්ෂණයට ප්‍රතිඵල තියෙනවා. අන්න ඒ පැත්තෙන් තමයි සතිපට්ඨාන සූත්‍රය වගේ දේවල් මේ සංඛාර කියන ಪದේ ගන්න. අපි පටන් ගන්නකොට විශාල සංස්කාර තොගයක් අපි ළඟ තිබුණා. අපි අසවලාගේ දරුවෝ අරාව මගේ තාත්තගේ මේ නම ගම සහිත ඒ නිසා මේ මැරෙන්නේ ඉස්සලා යමක් කරලා තියලා මැරෙන්න ඕනේ කියලා අපිට ජාතික වශයෙන් ආගමික වශයෙන් ශ්‍රද්ධා වශයෙන් අපේ හිත මේ ඉසකවලා තිබුණා. අපි අන්දලා තිබ්බේ. සර්වචනන්ස් මේ එකින් එක එකින් එක ගලවනවා උරගෙක් බැඩෙනකොට හැව හරිනවා වගේ. ඉතින් අපිට පේන්නේ බුදු අම්මේ මේ අපිට අරසාට තිබුණු හැව. ඒ නැත්නම් මේ උපාධි කෝට් එක නේද මේ ගැලවිලා යන්නේ කියලා. නමුත් මේ ගැලවීම සංඛාර සමතයක්. නැත්නම් විසංඛාරගත කිරීමක්. ඒක කෙරුවට මොකුත් වෙන්නේ නැහැ. මොකද ඒක සැරේ ගලවලා දානවා නෙවෙයිනේ. ටික ටික ටික ටික ටික ටික ගෙවෙනවා. පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැහැ වගේ. ආන්නේදී අපි අත්දකින්නවාද? එහෙම නැත්නම් දවස පුරා වලිකන්නේ තටමන්නේ අර හැලෙන ඒ හැව ආයෙ කරේ දාගන්නද. එහෙම නැත්නම් මේ ශාසනය හරහා ආයෙ කැපිපෙන්නද. අන්නේ කටයුතු දිහා බැලුවොත් අපි එක්කෙනෙකුටවත් එක්කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ. මොකද Taman ගාවේ වැරදි තියෙනවා. ඒකම ඕන කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් සාකච්ඡාවක හරි හරි ඔබ වහන්සේ කියන කතාවක හරි නමුත් ඔබ වහන්සේ ගාවත් මේක තියෙනවා. ඒක කවදාකවත් නරක දෙයක් නෙවෙයි. ඒක සාකච්ඡාවක විය යුත්තක්. ඒක තිබසක්. ඒකට වේදල්ල ධර්ම කියලා කියන්නේ. ඒකෙන් එකයි කියන සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන කිව්ව ඔබ වහන්සේ අපිට ඇඟිලි දික් කරාට ඔබ වහන්සේ ගාවත් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි මම හොඳට දන්නවා මම ආවට වැඩිය දැන් ටිකක් අඩු කරගෙන තියෙනවා. ඔබ වහන්සේට තාට අවසර දෙනවා නම් මම කියනවා මෙන්න මේ ටික තියෙනවා. මේ තරහට නෙමෙයි කියන්නේ. අපි ශාසනයකට වැඩ කරන එක ඇලියපත් කරන අය වශයෙන් කියලා එහෙම සාකච්ඡා කරන්න පුළුවන්. සරුවචන් අපිට ආදර්ශයක් තියලා තියෙනවා. සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේලා මේ මුගලන් මහා ස්වාමීන් වහන්සේලා කාශ්‍යප නන්ද රාහුල ආනන්ද <clears throat> පුදුම ආදර්ශ පිටලා තියෙනවා සාකච්ඡා කරලා හැව ගලව ගත්ත හැටි. අන්නේ හැව ගැලවිල්ල කරනකොට ටික රිදෙනවා. රිදෙනා වගේ පේනවා. අරිට සුද්ධ කරන්න බේත් දාන්න ඉතලා තුවාලේ සුද්ධ කරන වෙලාවට. ඉතින් ඒක කරගන්න බැරි නම් මේ අපේ තියෙන භ්‍රමචාරින් ඇති වැඩන්නේ. මොකද ඒකට බුදුහාමුදුරු ඉන්නේ තමයි ළඟ ඉන්න භ්‍රමචාරී චාරින් වහන්සේ විතරයි ඒකට උදව් කරන්නේ. උන්වහන්සේට ආරාධනා කරන්න ඕනේ අනේ මගේ අතින් කායේ කයින් හා වචනෙන් ඔහිතෙන් වැරද්දක් වුණා නම් දැක්කා නම් දුටුවා නම් කියන්නේ මම හේතු ගත්තොත් සකස් කරගන්න. ඔච්චරනේ ඉතින් අපි විශාල පැවරීම. ඉතින් ඕක නැතුව හැංගිලා පව් කරන්න. දොස් කියනකොට නැත්නම් වැරද්දක් පෙන්නලා දෙනකොට දොස් කියනවා කියලා හිතුවත් ඒක තමයි ස්වභාවය. අන්නේක පරිස්සම් වෙන්න මෙන්න මේ තථාගතයන් වහන්සේගේ මේ සංඛාර පිළිබඳ කතා හරි වැදගත් වෙනවා. එතකොට සංඝ සමාජය සජීවී වෙනවා. ඒ මේ සංස්කාර සමතේට වැඩ කරන සුළු සංඝ පිරිස එකිනෙකා කෙරෙහි අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන එකිනෙකාට වචන කතා කිරීමෙන් එකිනෙකා ඔසවා තැබීමෙන් අපි ඉදිරියට ගමන් කරනවා. මොකද බෞද්ධයි කියලා කියාගත්තත් ඒකටම සිදී ගහදී ගත කෙරුවත් උගදෙනෙක් එමෙ සංස්කාර හලන්න නෙමෙයි කටයුතු කරන්නේ. ඒගොල්ලයාට වෙනම න්‍යාය පත්‍ර තියෙනවා. සාමූහික ප්‍රයත්නයක තැනක හිටියට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒව නරක දේවල්නේ සාසනිකයි. බුද්ධ학මට ගැළපෙනවා. නම සංස්කාර වැඩෙනවා. වංචනික ස්වරූපේ. ඒක තවත් වෙනි කටයුත්තට යෙදී සිටින කෙනෙකු මාර්ගයෙන් එහෙම නැත්නම් දර්පණ තලයක් මාර්ගයෙන් ප්‍රතිවේක්ෂාවක් මාර්ගයෙන් මිස මූලික Javaයේ Taman ළඟ තියෙන සංස්කාර වෙන වංචනික ස්වරූපයෙන් වඩන්න නම් Tamanට ඒක වැරදි පේන්නේ නැහැ. ඒක වැරදි පේන්නේ මිත්‍යා දෘෂ්ටිකෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. ගස්කල් වලින් බලාපොරොත්තු වෙන්නත් බෑ. තිරිසනුගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. තවත් එවැනිම කටයුත්තක් කරන කෙනෙකුට පේනවා ඒක අපි උපකරණයක් විදිහට එයාට කීයක් හරි ගෙවන්න වෙන්නේ නැති ගැන සතුටු වෙලා පෙන්ලා දී ගන්න උත්සාහ කරන එක ඇන්කින් ඇටයක් ගන්නවා. අපි කොච්චර පැවරුවත් කොයි වෙලාවක හරි ඩිංගිත්තක් කවුරු වැරද්දක් පෙන්නොත් ඒ මනුස්සගේ ජාතකය කියලා බයි. කිසිසේත්ම අනුකම්පා කරන්න කියපු තැන හොඳ නැහැ කියපු විලාසය හොඳ නැහැ අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ කියලා මාව දිනුවා මට වචන කතා කරා මේ පැරද්දුවා සෙනගේ ඉස්සලා කොහොමද වැඩේ කරන්නේ කියලා අර වැඩේ කතාව පැත්තක විලාසය හොඳ නැහැ කියලා ගැටෙනවා ඒව අඩු නැහැනේ අපි අද අපි අතර අද ඕන තරම් තියෙන ඒව අපි හරවගත්තොත් මේක අපේ අලංකාරයක් විදියට තුවාලකින් ගන්න සැරව නෙවෙයි අලංකාරයක් විදියට මට ප්‍රකාශ කරන්න පුළුවන් අපේ මේ පුංචි සමාජයේ විතර ඒක පිරිසිදු කරන වෙන කිසිම තැනක් ලෝකේ නැහැ කිසිම කෙනෙක් ඒ විදිහට මේ එක එක හැලිය වත් කරන කට්ටිය අපි විවෘතව සාකච්ඡා කරන්නේ සමහරුන්ට ඒක වේගය යනවා අඩු ඇති සමහරුන්ට ඒක රිදෙනවා ඇති නමුත් ඒ දෙපිරිසම මේ මේ මේ මණ්ඩලේ ඉන්න ඕන ඉඳලා සාකච්ඡා කරන්න ඕන කටම එක එක භාවනා කරන්නත් ඕන භාවනා කළා දවසින් දවස දවසින් දවස ඒ වැරදි හදාගෙන ඉදිරියට යන්න ගත්තොත් අපි කියන එකට සජීවී ශාසනය කියලා එහෙම නැත්නම් විශ්වවිද්‍යාල කොච්චර මේ සාකච්ඡා කරාද එහෙනම් පිරින් වල මේක කොච්චර කියලා දුන්නත් භාවනා කරන්නේ නැත්තම් සමත විදර්ශනාවේ සාකච්ඡානුග්‍රහිතේ නැත්තම් සුතානුග්‍රහිතේ විතර මේක කරන්න බෑ. මොකද මේක මේ වනමුකේ පාදන වැඩක්. මේ අනිච්ච කට්ටක් අරන් දාන වැඩක්. ඒ නිසා දැනට කට්ට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සංස්කාර කොහොමද වැඩ කරන්නේ. මට මතකයි මම ඉස්සල්ලාම ගියෙක් වශයෙන් මෙහෙට ආවේ අවසරයක් ඇතුව නෙවෙයි. එනකොටම දවල්ට කෑම කාලාරිය මේ කරලා යනකොට එක දෙක වුණා. ඉතින් මොකක්දෝ කරුමෙකට පල්ලෙහා ඉන්න කැපකාරයාගේ ඇහැ වපරව තිබුණේ මේ මනුස්සයා දැක්කේ මං අඳුරන කෙනෙක් කියලා ඥානানন্দ හඳුරන්ගේ අන්න ඥානানন্দ හඳුරගේ නෑ දැයිට යනවා කිව්ව මිසක් යන්න එපයි කිව්වේ නෑ. ඒක මහා පුදුම දෙයක් මේ මනුස්සයා පිඟන්කෝ පොහොදලා බංකෝ උඩ ඉන්නවා. අපි තුන්දෙනා පඩිපෙළ දිගේ නැගලා එනකොට අනිකට කිව්වා ආ ඥානানন্দ හඳුරගේ නෑ දැයිට ගිහිල්ලා කිව්වා. ඊට කලින් ඥානදාමරට කවුද එනවයි කියලා කියලා තිබිලා. අපි ආවට පස්සේ කතා කරලා පස්සේ දැන් ඥානදාමර කියලා මෙයා දන්නේ නැහැ නේද? මේ අන්දනය කරන මේ බාල්දියක් වතුරට අරගෙන උඩට ගිහිල්ලා මෛත්‍රික ආපු මහතුරු දිනේ කතා කරලා කිව්වා ආදාපි සංස්කාර ගැන කතා කරනවා. මම මේ මොන මොකලද මේ මේ මං ආවේ මේ අරන්නේ මොකද්ද කියලා බලංගන්න සංස්කාර ගැන කතා කරලා පැය එකමාර. මට තේරෙනවා මේක ඉගෙනගත යුත්තක් කියලා. ඉතින් මං හිතුවේ නෑ ඔතෙන්න කෙලින්ම ඒ මගේ උගනහරෙටම ඇඟිල්ල තියයි කියලා. ඇඟිලි දෙල කිව්වා මෙන්න මේ සංස්කාර මේක තමයි තේරුම් ගන්න ඕන කියලා. මොකද අපිත් මෛත්‍රික ආපු අනික් මහතුරු දෙන්න එහෙම පැනලා ධර්ම සාකච්ඡාවට මාතෘකා දුන්නේ නැහැ. ඒ ඥානද සංස්කෘතියේ තියෙන ඒ දෙන්න අඳුනකමටයි මම කවුද කියලා දන්නෙත් නැහැ. සංස්කාර ගැන තමයි කතා කරන්නේ. මට දිරවන්නේ කහල නැති දෙයක් නෙමෙයි සංස්කාර කියන එක අපි වචනේවත් අහලා තිබුණේ නැහැ. අහලා තිබුණා නිකන් වචනේ විතරයි. පැය කාමරේ කහනවා මට තේරෙනවා මේක ඇතුළත් තියෙනවා කෙලවරක් නැති ඇතුළත් තියෙනවා කියලා. ඒ වෙනත් මං වගේ මේ අලුතෙන්ම ආපු මිනිස්සුකට මේ සංඛාරව වක් කරපුවාම ඔළුවට අපබ්‍රන්තයිනේ. ඉතින් මත් පස්සේ මම ඒ සංස්කෘතික ස්වාමීනාත මේ ඒකලියලා කිව්වා කැමති ඥානරම් ස්වාමීන් බලන්න යන්න. ඒක පුදුමාකාර වාසනාවක් වුණා අපි හිණින්වත් හිතුවේ නැහැ. ඥානරම් ස්වාමීන් පිළිබඳ අපි හිතාන ආවේ ඉතින් කෙලිම රහතන් වහන්සේ කියලා. ඊට පස්සේ මට නිකන් හිතා ගන්න බෑ. ඊට පස්සේ මම කෝ අනේ ස්වාමීන් වහන්සේ මම උභාන්සි මරණකම්ම ජීවිතේ කල්යාණ මිත්‍රෙක් විදිහට සලකනවා. අනේ අනුකම්පා කරලා මාවත් කල්යාණ මිත්‍රෙක් විදිහට ලයිස්ට් එකේ තියාගෙන ඉන්නේ කියලා. ඒක හැරලා බැලුවා මගේ පිටිපස්ස දිහා. පල්ලිවල කරබන ආව ඒවට පස්සේ ඥානරාම සාංශ කතා කරා. උන්වහන්සේ සංකාර කතා කරන්න යන්නේ නැහැ. උන්වහන්සේ බොහොම සරලව කතා කරලා ඥානදාමරට බැන්නා. දෙකට පස්සේ අයි අමුතු පිළිගත්තේ කියලා. වෙනම භාවනා කරන්න ඕන වෙලාව නේද කියලා. එතකොට මට තේරුණා මේ අතරමැද වෙන මොකද්ද ඇතුළෙත් නඩුවකයක් යනවා කියලා. ඥානසාන්තියක් ගණන් ගත්තේ නැහැ. ඔන්නෝමයි සංස්කාර කියන එක මට ජීවිතේ මේ අහන්න සැපේ උනේ. ඊට පස්සේ ගොඩක් මට උදව් වුණා මේ සංඛාර කියන පදේ මම මේ කියන්න හදන ටික තේරුම් ගන්න. ප්‍රොෆෙසර් පද්මසිරිගේ පොතක් තියෙනවා Buddhist and Freudian principles කියලා. බෞද්ධ සහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මූල ධර්ම කියලා. අන්න ඒකේ සෑහෙන දුරට මේ සංස්කාර කියන පදේ මානසික අසහන වලට සම්බන්ධ කරලා දැන්න තියෙන රෝග වලට සම්බන්ධ කරලා මේ වංචනික ධර්ම වලට සම්බන්ධ කරලා සංස්කාර කියන පදේ හරියට පෙරලා ලියලා තිනවා. හැබැයි ඒක ඥාන දහම් වලට වෙනස් වෙනවා අටුවාවත් එක්ක යන්නේ. අටුවා යුගයේ තමයි ඇත්තට ওই මානසික අසහන පිළිබඳව බුද්ධ ධර්මයේ සම්බන්ධතාවය ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ අටුවා සම්බන්ධයෙන්. ඉතින් ඒ මේ මොකද ඊට එතකොටනේ මිනිස්සු ගොඩක් මේ සාසනෙ පැවිදි වෙලා කරගෙන යනකොට මතුවෙන ওই විපල්ලාස මතුවෙන්නේ. මතුවෙනකොට මතුවෙනකොට අර බුද්ධ වචනෙට අර්ථ කතා දෙනවා. ඒක හරි වැරදි එක අපි දන්නේ නමුත් අපිට තේරෙනවා මේ වගේ තැන් වල. ඉතින් ඒ නිසා සංඛාර ගැන කතා කරනකොට සරුවචන් ආංශේ සංස්කාර ගැන කතා කරනවා. ආනාපාන සති සූත්‍රයේදී කාය සංඛාර, චිත්ත සංඛාර කියලා දෙකක්. අනිකුත් පොත්වල බලනකොට ඇයි වචී සංඛාර නැත්තේ කියලා හිතෙනවා. සරුවචන් ආංශේ වචී සංඛාර කතා කරන්නේ නැත්තේ. ඉතින් ඒකට අටුවාචාන් වහන්සේ ආනාපාන සති සූත්‍ර අටුවාවෙත් විශේෂයෙන්ම තුන්වෙනි පරාජිකා පාළි අටුවාවෙත් මේ විස්තරය අරගෙන ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසීචනකෝච සුකෝච විහාරෝච uppන්න uppන්නේ පාපකේ අකුසල ධම්මේ uppන්න uppන්නේ පාපකේ අකුසල ධම්මේ පහී යන්ති කියලා ලස්සන හඳුනාගීමක් කරනවා හඳුන්වා දීමක් කරලා ඉවරලා ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කයේදී ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයට අරන් තියෙන්නේ සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියලා දීගං රස්සං සබ්බකාය පරිසංවේදී කියන තුනම විස්තර කරන ආස්වාස ප්‍රසවාසයට සම්බන්ධව. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්න ගන්නවා පස්සම්බයං කාය සංකාරං අස සිස්සාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කිය. ඒ කාය සංස්කාර කියන වචනේ එතෙන්ට එනවා. එතකොට අටුවාචාන් වහන්සේත් ත්‍රිපිටකයේත් මේ කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස් ප්‍රස්වාස කියලා කියනවා. දැන් එතකොට අර කාය සංස්කාර කියන එකේ අඩුම මට්ටම නැතුවම බැරි අංශුව අංශුව එහෙනම් ඒකේ නයිසાર્ගික ලක්ෂණය වශයෙන් හුස්ම ටික තමයි කාය සංකාර කියලා කියන්නේ කයක් පැවැත්වීමට අවශ්‍ය අඩුම ක්‍රියාකාරකම. පස්සම්බයං කාය සංකාරං කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස කය සංසිද්ධුමෙන් සංසිද්ධුමෙන් හුස්ම ගන්න. එයා හුස්ම අඳුනගෙන දීර්ඝ හුස්ම කෙටින හුස්මක් බවට නැත්නම් ගොරෝසු හුස්ම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනකන් ගිහිල්ලා ඒ මට්ටමට ආවට පස්සේ හුස්මේ මුලැමැදාක බලන නැත්නම් මුළු හුස්ම මුළුල්ලම ශරීරේ මුළුල්ලම බලන තැනට යනකන් හුස්ම උණට මුණ දාලා තියාගෙන ඉන්නවා. මේක මහසී ස්වාමීන් වහන්සේ ක්‍රමයේ හැටියට බලනකොට පිම්බීම හැකිලිම කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ මැති වෙච්ච එකක් නිසා උන්වහන්සේ ওই ලංකාවත් එක්ක ඇති වෙච්ච මහා විවාදයේදී පිම්බීම කියලා කියන්නේ ආස්වාසේ බවත් ප්‍රස්වාසය කියලා කියන්නේ හැකිලිම බවත් අරගෙන මේ ආස්වාස් ප්‍රස්වාසයත් මේ විදිහටම සංසිඳන වගේම පිම්බීම හැකිලිමත් මේ විදිහට ටෙන් ටෙන් සිවුම් වෙනවා සිවුම් වෙච්චාම හොඳට ඒකේ මුලැමැදාක බලන්න කියන කතාව හරියටම සමාන්තරව ලියලා තියෙනවා. ඒක ලංකාවේ දවසක් පිළිගත්තේ නැහැ. නමුත් භාවනා කරන කෙනෙකුට සැක කරන්න දෙයක් නැහැ. එකක් දිගේ ගියොත් අනිත් එක සම්පූර්ණ වෙනවා. ඕනනම් ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. එහෙම කෙරුවට පස්සේ ඕන්න කාය සංස්කාර සංසිඳෙන්න පටන් ගන්නවා. කාය සංස්කාර සංසිඳනවායි කියලා කියන්නේ මේ හුස්ම සිවුම් වෙන එක සතිය කැඩීමක් නෙවෙයි, සමාධිය කැඩීමක් නෙවෙයි, වෙන කලකොල භාවයක් නෙවෙයි හුස්මත් එක්ක සුහද වෙනකොට හුස්මත් එක්ක යාළු වෙනකොට හරියට මුහුදට බහැලා ඇතුළට යන්න යන්න අර මුහුදේ රළෝ රළපතරේ තියෙන ඡණ්ඩපරසු භාවය අඩු වෙනවා. ඒක සාමාන්‍ය මුහුදේ හැටි. ඒ තියුණු සිවුණු වතුර තමයි බොහෝම චල බොහෝම කම්පන චංචල ගතිය තියෙන්නේ වතුර බහින තැන. ඒ නිසා කොච්චරද කියනවනම් ඒක වාරගම් කාට ඔරුවක් දාන්න බෑ. ඒ නිසා ලෝකේ යුද උපකරණ උපක්‍රමවලදී ප්‍රධාන වශයෙන්ම ඇල්ලුවේ වරායවල්. මොකද වරායවල් කියලා කියන්නේ වක්කලමක්. වක්කලම ඇතුළට ඔය රැළපතර ගහන්නේ. ඉතින් ඇතුළට ආවට පස්සේ ඕන වෙලාවක රුවක් නැවක් දියත් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව ළඟ ලෝකේ තියෙන හොඳම වරාය තියෙන අපේ තිරුක්නාමලේ. ඒකට තමයි මේ ලෝකේ තියෙන යුද්ධ. ඒක අල්ලගන්නයි මේ සටන. මොකද අපි ඉන්නේ හරියටම මේ සිල්ක් රෝඩ් එකේ. එහෙම නැත්නම් මේ ඒ පට පිළිමාර්ගයේ. ඒක හරි වැදගත් මේක. ඉතින් ඒක සඳහා මිනිස්සු කරන්නේ වාරගම් අතහැරලා අනික් කාට උරු දාන්නේ. ඒකත් හතර පහ දෙනෙක් එකතුලා උරෝ දා ගන්නවා. දැම්මට පස්සේ ඇතුළට ගියාට පස්සේ දෙන්නයි උරු වෙන්නේ. උන් යනවා දිගටම. ආයේ එනකොට ප්‍රශ්නයක් නැහැ. අන්‍යෝගේ ආනාපානට දාන්න හදනකොට රැළ ගහනවා වගේ එහෙන් ගහනවා මෙහෙන් ගහනවා මොන විදිහෙන්වත් ඇතුල් කරගන්න බෑ. පිම්බීම හැකිලිමත් ඒ වගේ. ඒ නිසා දීර්ඝ ආස්වාස් ප්‍රසවාසයෙන් රණ්ඩු. ඊට පස්සේ කෙටි ආස්වාස් ප්‍රසවාසය යනවා. ඒතර යෝගාවචර මේක මේ මොහොතේ දැන් මැද ඉන්නේ. දැන් අර ඔරුව තල්ලු කරපු කට්ටිය දැන් ඕනේ නෑ. මම දැන් මේ ඇතුළට පදින්න හැබැයි හරියට රල් කෙලින් ඔරුව තියාන යන. ඔරුව පැත්ත දැම්මොත් වටනවා. කෙලින් 190 තියාන යන්න ඕනේ. ඒ නිසා යන්තම් හැන්දෑ කරේ දාන්නේ ඕක. හැන්දෑ කරේ දාපුවාම පේනවා. මොකද මැදට ගියාම පස්සේ පොඩි ලාම්පුවක් පත්තු කරගෙන ඉන්න කොයි පැත්තෙත් ආයේ සිටියම් බලන්නේ මොකක්වත්ම නැහැ. යනකොට සුරුවමට වැඳලා යන්නේ. ඒ සුරුවම හදලා තියෙන වැල්ලේ. යන්තම් ගොඩබිමට කිට් වෙනකොට සුරුමේ ලකුණ බලලා තමයි ආයේ එන තැන තීරු කරගන්නේ. ආන්න මේ කටයුත්ත කරන වෙලාවේදී රළු මුහුද ගෙවම් කරගෙන සාමාන්‍ය මුහුද ගෙවම් කරන මැදට ගියාට මුහුද රැළ නැති තැනක් නැහැ. කිසිම තැනක නැහැ. හැමතැනම ඔය හෙල්ලුම තියෙන. ඒ වගේ ගොරෝසු ආනපානි සියුම් වෙලා අති සූක්ෂම වුණත් ආනපානි නැති වෙන්නේ නැහැ. නමුත් අර ඔරුවක් දියත් කරගන්න බැරි තරම් ඡණ්ඩපරස නැති වෙනවා. අන්න ඒක යෝගාවචරයේ හරියට දැකලා වාර්තාගත කරා නම් හොඳ ගොඩ කියන්නේ. පැහැදිලිවම හොඳ ගොඩ. ඉතින් අර ඔටුවට දානකොටම කලබලයේ ගැන කතා කරලා බුදු අම්මේ මෙහෙමනම් කරන්න බෑ. මේට වැඩි හොඳ මාළු නොකා ගොඩ බිම ඉඳගෙන ඉන්නේ කියලා ගොඩට වෙලා හිටියට හොඳ කවදාවත් මේ වතුරට යන්නේ නැහැ. එක සැරයක් ගියාට මොහොත අනිත් දවසේ ඌට කියලා අනුකම්පාවකුත් නැහැ. නමුත් මේ වැල්ල වැල්ලේ ඉන්න මිනිස්සු දන්නවා මෙන්න මේ වෙලාවට ඔරුව දාන්න ඕනේ. ඔය වාර ගන්න නැති කාලේ වුණත් හැම වෙලාවෙම දාන්නේ. ඒ මිනිස්සු දන්නවලු රැලි හතක් ගියාට පස්සේ එක රැල්ලක් එනවා තුනී රැල්ලක් කියලා අන්න ඒකෙදි තමයි දාන්නේ. ඒක දැනමුත් එක්ක ඉන්නවා. ඉතින් අර පොඩි කොල්ලෝ බාලු අල්ලන්න යන අය අර මුත්තා කියන විදිහට තමයි දාන්නේ. ඔක්කොම උරු දාන්නේ එක එක වෙලාවට එක වෙලාවට ඉක්මන ටිකමට දා ගන්නවා. රැලි හත හත ගණන් කර කරලු දාන්නේ. ඉතින් ඒ වගේ ආනාපාන හරියට බස්ස ගන්නකොට අපි මේ වැඩ කරන්න හදන්නේ කාය සංස්කාරات එක්ක. ගොරෝසු ආනාපානයි කියලා කියන්නේ ගොරෝසු සංස්කාරය. ගොරෝසු සංස්කාරයක් කියන්නේ ගොරෝසු කෙලස්. ආනාපාන සිවුණයි කියලා කියන්නේ සිවුන් සංස්කාරය. කියන්නේ කෙලස් අඩුයි. ඊට පස්සේ ආනාපාන නොදෙන්න මට්ටමට ගියා නම් කෙලස් නොදෙන්න මට්ටමට ගියා නම් නැති වෙලා නැහැ. මොකද ඇතුලේ කොච්චරක්වත් ඔය මේ තරන් දෙන ගතිය තියෙනවා. අවුව වැටුනොත් එහෙම වමන යනවා. ඒ මුහුදු රැල්ල දිහාට මුහුදු වක්කාරය කියලා උකට කියනවා. ඉතින් අන්නේ ගොරෝසු රැල්ලේ ඉඳලා මෙතෙන්ට යන කතාව පස්සම්බයං කාය සංඛාරං කියලා කියනවා. නමුත් හොඳට විස්තර අහන්න අටුවචාන් වහන්සේ අහනවා මේක මේ ඒක චුල්ල වේදාල සූත්‍රයෙන් පොඩි කාරණාවක් ගන්නවා. ඉස්සෙල්ලා නැති වෙන්නේ කාය සංස්කාරනේ වචී සංස්කාර. වචී සංස්කාර කියලා කියන්නේ මොකද? විතක්ක ਵਿਚාර දෙක. ඒ නිසා ආනාපානෙ මෙනෙහි කරලා කරලා කරලා කරලා කරලා දෙපෙණි දමාගෙන ආනාපානෙ සංසිඳෙන්න පටන් ගන්නකොට මෙනෙහි කිරීම හැලෙනවා. ඒ කතාව මේ ආනාපාන සති සූත්‍රය කියලා නැහැ. ඒ මොකද එහෙම විතක්ක ਵਿਚාර දෙකවත් හසුර ගන්න බැරි කෙනෙකුට භාවනා බහුවේ භාවයක් නෑ. එයා උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ හිතේ දොඩමලුකම වික්ෂිප්ත භාවය නිසා පොර කනවා. එහෙම කෙනෙකුට ආනපන ගැලපෙන්නේ නෑ. ආහනපානේ චිත්ත සංඛාර මට්ටමේදී නෑ. චිත්තානුපස්සනා වෙලාවට ගියාට පස්සේ කියනවා ආනාපාන සති සමාධින් පික්කවේ මුට්ටස්සතිස අසම්පජානස්ස නවදාමි කියලා. මුට්ටස්සතිස අසම්පජානස්ස ආනාපාන සතියෙන් නවදාමි. මේ මොඩ මොට වෙච්ච සතියක් ඇති. දේවල් පිරිසුදු කරලා තේරුම් ගන්න බැරි මනසකට ආනාපානෙ ගැලපෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒක නිසා අපි ආනාපානයම ගමු. අරගෙන ඉවරලා යම් කිසි කෙනෙක් හොඳට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ආනපානේ වගලගෙන දැපෙන දමාගෙන ආම්බම් කරගෙන ඒක ඉතින් එහෙම දමාගත්තට පස්සේ බොහොම සුළු වේලාවකින් ආධුනිකයට නම් වෙන්නේ නැහැ ඒක. දක්ෂ කෙනාට දෙනවා ටිකක් වෙලා ඒක මෙනෙහි කරලා ගන්න ඕනේ. එයා දැපෙන දමා ගන්න ඕනේ. ආණ්ඩු මට්ටු කරන. කිරුවට පස්සේ මෙනෙහි නොකර යන්න පුළුවන් තත්වයකට එනවා. ඉතින් ඒ ඒකෙදී මේ මහා ශීසයිඩක ස්වාමීන් වහන්සේන විශිෂ්ටත්වය තමයි අර මෙනෙහි කරලා එහෙම නොකොලොත් ගන්න බැරි ආනාපානිය හෝ පිම්බීම හැකිලිම ප්‍රමුඛ කර ගැනීම ප්‍රකට කර ගැනීම මූල කර්මස්ථානයක් කර ගැනීමේදී වෙන කිසිම භවනා ක්‍රමයක නැති විශිෂ්ටත් භාවයක් පෙන්වනවා අදී මේ ආධුනිකයෙකුට පිම්බීම හැකිලිම හෝ ආනාපානිය හෝ අනෙකුත් අරමුණු අතර මතු කර ගැනීමේ ඉලහ අනෙකුත් ක්‍රමවලට වැඩිය විශේෂත්වයක් දක්වන නිසා විශේෂයෙන්ම අබෞද්ධයන්ට විශේෂයෙන්ම ඔය මනසේ මේ විතක්ක වැඩි හීනමවන එහෙම නැතුව දොඩමලු වෙන කෙනාට මහසි ක්‍රමයට හරි ඉගෙන ගත්තොත් බටකැලයක් හරා කපාගෙන යන කෙනෙක්වයි කපාන යන්න පුළුවන්. එහෙම එක සැරයක් දෙකක් කරුවාට පස්සේ මහසි ක්‍රමයේ දක්ෂකම තේරෙනවා. හැබැයි මුලින් ඉඳලාම ආනාපානය හොඳට කීකරු කෙනාට මහසිකරු මෙච්චර වැදගත් නැහැ. ඒක ඕන කරලා තියෙන්නේ අර මූදට වතුරට දාගන්නකන් තමයි. නමුත් අද මහසිකරමේ තියෙන දුර්ලභම ඒ ඒක මේ ආරම්භයේදී විතරයි මේ මෙනෙහි කිරීම ගොඩක් ඕන කියන එක මතක නැතුව නිවන් දකින්නකම මෙනෙහි කිරීමක් කතා කරනවා පටන් ගන්නවා. ඒකෝට පේනවා මේ උපක්‍රමයේ අඳුන්ලා දුන්නට මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ පන්දි ස්වාමීන් වහන්සේ ගෝලයෝ යෝගාවචරය කතා හරින ඉස්සලා මෙනෙහි කරන මෙනෙහි කරන කියනවා. වේදනාවක් මෙනෙහි කර මෙනෙහි කර මෙනෙහි කරන් කියන. ඉතින් අර පුරුදු උත්තරේ දීගෙන දීගෙන යනවා කිසි කෙනෙකුට තේරෙනවා මේ මෙනෙහි කිරීම හැලීම. මෙනෙහි කිරීම අතහැරීමක්. මෙනෙහි කිරීම අනවශ්‍ය වෙන්න තරක් භාවනා මුලදිම සිද්ධ වෙනවා. ඒක ඔය පසුගිය මේ ඉංග්‍රීසි මාධ්‍යෙන් කරපු වැඩපිළිවෙල ජීවිත සාකච්ඡා කරා. සාරිපුත්‍ර සාංශ කියනවා කතමේ තයෝ ධම්මා භාවේ තබ්බ මොනවද මහණෙනි භාවිතා කළ යුතු ධර්ම තුන. තයෝ සමාධි. සමාධි තුනක් තියෙනවා. මොකද්ද? සවිතක්ක සවිචාර සමාධි. මෙනෙහි කරමින් දැනගන්නා සමාධිය. ඒකට අවිතක්ක ਵਿਚාරමත්ත සමාධි. මෙනෙහි නොකර දැනගන්නා පමණක් සමාධිය. තුන අවිතක්ක අවිචාර සමාධි. මෙනෙහි කිරීමක් සහ දැනගැනීමක් නැති සමාධිය. ඉතින් මේකෙදී මෙනෙහි කිරීමක් සහ දැනගැනීමක් නැති සමාධිය අපි හිතන්නේ ඔළුවට පිස්සු ඇච්ච වෙලාවක් කියලා. භාවනා කරන්න ඉස්සෙල්ලා තිබිච්ච එකක් කියලා. මේක සාරිපුත්‍ර සාංශ කියන්නේ අර මුල් අවස්ථාව දෙක ගෙවුවට පස්සේ එන එකක් කියලා. හරිම අමාරු එක තේරුම් ගන්න බෞද්ධයාට. බෞද්ධයා ඒ තරමටම හිතනවා මේ මෙනෙහි කිරීම කියන එක භාවනාව කියලා. ඒ මහසීසාරදෝ ස්වාමීන් වහන්සේගේ ඒ හරි ක්‍රමය ප්‍රයෝජනීය ඉක්මවල අගය කරන්න ගියාම ඔහොම දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා ඒක හරියට තේරුම් ගත්තොත් මේ ආනාපාන සති සූත්‍රයේ විතක්ක ਵਿਚාර දෙක කතා කරන්නේම නැහැ. කතා කරන්නේම නැහැ. වචී සංකාර කතා කරන්නේ. මොකද ඒ කතා ඒ මට්ටම ඉක්ම ගියාට තමයි ආනාපාන පටන් අරගන්නේ. ඒක නිසා මහසිසාර පොඩි බින්ගයක් හදාගෙන යටපැත්තේ මේක පිම්බීම හැකිලිම පිම්බීම හැකිලිම යන්නේ මෙනේ කිරීමත් එක්ක කියලා. නමුත් මේ ඒක හරියට පිම්බීම හැකිලිම දිගේ යම් මට්ටමකට ගියාට පස්සේ කොහොමඩක්වත් කාය සංකාර නෑ කායනුපස්සන කිව්වට පස්සේ වේදනානුපස්සනට යන්න එපා. ඒකට පිම්බීම ඇකිලිමේදී ගියා තානපානදී ගියත් එකයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් නැව ගන්න බැරි නම් ඉහුරට අපි කරන්නේ ඉහුර ජටියක් හදලා පුංචෝරියට කොට වෙලා පුංචෝරියෙන් නැවතීතන්ට ගිල නැවට කොට වෙලා යනවා. ඒ වගේ පටන් අර ගන්නකොට පිම්බීම ඇකිලිම හරි බුද්ධානුසසෙයි මයිත් හරි මොනවා හරි එකකින් දාගෙන පුරුදු කරලා ගැඹුරු මොහොතට යන්න ඕනේ. ගැඹුරු මුදුරු ගැඹුරු නැවට කොට වෙන්නේ. නැවතමයි ආනාපාන සතිය. ඉතින් නැවට ගොඩ වෙනකන් ගන්න ප්‍රයත්නය හරි වැදගත්. මොකද මිනිස්සු මොහොතට බයයි. මිනිසුන්ට කවදාකවත් අර නැවට යන්න බෑ වෙනකම. නැවට ඉවරට එන්නත් බෑ. නමුත් ඉවරට එන්න පුළුවන් නැවක් ගැන හිතන්න බලන්න තිරුණාමලේ වගේ. කෙලින්ම ජැටියට ගහන්න පුළුවන් වරාය ස්වභාවික ගැඹුරු නම් ඔරුවක් ඕනේ නැහැ. කෙලින්ම යන්න පුළුවන් නැවට. දැන් වරායවල් හදනකොට හදන්නේ පුළුවන් තරම් හාරලා මොකද අලුත් සිමෙන්ති හොයාගෙන තිනවා මේ මොහුදු සිමෙන්ති ඒක කන්නේ යකට දාලා ඒ සිමෙන්ති ගැව්වට පස්සේ වරාය හාරපුවාම දැව ගන්නවා ඉතින් ඒ ක්‍රමයේ යටතේදී බෝට්ටුවර කොට වෙලා යන ක්‍රමේ වළක්වන්න බෑ ඒක අවශ්‍යයි මොකද වරාය හදන ඔක්කොටම බෑ වරාය තියෙනවා නම් ඒකට සම්ප්‍රදායකුළු බෝට්ටුවට කොට වෙන්න ඕනේ නැහැ ඒ නිසා මෙනෙහි කරනකොට භාවනා පටන් ගන්නකොට මෙනෙහි නොකරම අරමුණට යන්න පුළුවන් නම් පිම්බීම හැකිලින් වේවා ආනාපානේ වේවා කයේ තියෙන කම්පන චංචල වලට වේවා ඉරියව්වට වේවා එයා තීරුම් ගන්නවා නම් භාවනා කරලා අත්දැකීම් සහිත කෙනෙක් මේක මේ කලින් භාවනා කරපු නිසා ඌරුව නිසා හිත කීකර වීම නිසා මම නිතර භාවනා මූඩ් එකේ ඉන්න නිසා භාවනා මධ්‍යස්ථානයේ ඉන්න නිසා ආපු ලාභයක් මිස මේතියෙදි මං ආයෙ මෙනේ කරන්න ඕනේ කියලා පටන් අරගත්තොත් ආයෙ කාල් ගෑමක් වෙනවා. අර තන්පත්‍ත්‍ය කාල් ගෑමක් වෙනවා. ඒකට නිදර්ශනයක් තමයි ආනාපාන සති සූත්‍රයේ වචී සංකාර මතක් කරන්නේ. කෙලිම සතා කතා කරන කාය සංකාර. කාය සංකාර කියලා කියන්නේ රූප ධර්මයන්ගෙන් සමු ගැනීම. රූප ධර්මයන් නැත්නම් රූපේ රූප සංඥාවක් බවට පත් වෙන්න දීලා. ඒ කියන්නේ සියලු ලෝකේ රූප අතරින්ද මූල කර්මස්ථානේ ඉස්සරහින් කියවනවා. ඒක බරපතල වචනයක්. නමුත් කිටියෙන් මට ඉස්සරහට යන්න ඕන සමතක් කරනවා. සීළු ලෝකේ රූප අතාරින්න නම් එක රූපයකට හිත දානවා. ඊට පස්සේ ඒ රූපයත් ගෙවෙනකන් ඉන්නවා. ගෙවන්න නෙමෙයි කරන්නේ බලන්න ඉන්නකොට ගෙවෙනවා. අන්න ඒකට දැනගන්න ඕන සංස්කාර සමතයක් වෙනවා. ඉතින් මේ තථාගත වෙලා නෙමෙයි නෙමෙයි. මේ රූපය පිළිබඳව මම ගෙවන් වෙන හැටි දන්න. මොකද්ද ඒක දිහා යමක් නොකර බලා සිටින්න. ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. නමුත් එමෙ ඉන්න බෑනේ මේ කය නලියනවනේ. හිත දොඩමළු වෙනවනේ. වචන කියවෙනවනේ. අන්නේ ටික සමතේටපත් කිරීමට අපි කියනවා හික්මීම කිය. ඒ හික්මීම පළවෙනි දාසේ වෙන්නේ දෙකේ වෙන්නේ තුනේ වෙන්නේ කාලයක් යනකොට පේනවා. හුස්මට හිත දානවන හුස්ම සංසිඳනවා කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස මුලුල්ල. කාය සංස්කාරය. මේක සංසිඳන දකින්න නම් ඕන්න මම හිටපු තැන කොහෙද? අද කොතන තියෙන්නේ? මම තථාගත වෙච්ච දවසට මෙන්න මේකට මොකද වෙන්නේ කියලා මේ භාවනා කරන යෝගාචරයට සංසන්දනාත්මකව දැනගැනීමක් ගන්න මේක සුතමේ ඥානෙ නෙවෙයි, චින්තාමේ ඥානෙ එක භාවනාමේ ඥානයක්. හැබැයි සුතමේ චින්තාමේ ආඩ්‍ය වෙච්ච දෙයක්. ඒ නිසා මේක පුංචි දෙයක් නෙවෙයි. කාට හරි පුළුවන් නම් මූල කර්මස්ථානට හිත දාලා ආනාපාන වෙන්න පුළුවන්, පිම්බි මැකිලි වෙන්න පුළුවන්, ඉරියව් වෙන්න පුළුවන්, වම දකුණ වෙන්න පුළුවන්, දත්ම දිනා වෙන්න පුළුවන්, කොයි එක හරි කරලා. ඒකට හුරු වෙලා හුරු වෙලා හුරු වෙලා ඒක අනායාසයෙන්ම සිදු වෙනවා. නොදැනෙන මට්ටමට සිදු වෙනවා. ඒක තතහගත භාවයක්. ඒක දියුණුවක්. ඒක සංස්කාර සමතය කිරීමේ පෙරමගක්. ඒක සතියක්. ඒක අප්‍රමාදයක්. ඒක කය පිළිබඳ විශේෂ ඥානයක් කියලා දන්නවනම් මං කියන්නේ බුදු වුණා වගේම තමයි. මේ කාරණාව දන්නවනම් ඉතුරු ටික මොනවද මේ වළංකාරයට වසුමානෙක් වැඩ පොලුකාරයට වරුවයි. අපිට වෙලා තියෙන්නේ මෙන්න මේක තේරුම් අරගන්න හුස්ම අඩු වේගන යනකොට හයියෙන් හුස්ම ගන්න හදනවා. එන්ට ළඟ ළඟ මෙනෙහි කරන්න හදනවා. එහෙම නැත්නම් සරණ පාව දීලා නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා අඩි මේ බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවත් දන්නේ මේ හුස්ම අඩු වෙනකොට මේ ගිඩිනස් එකක්ද දන්නේ මොන හරි අන්තභාගයට එනවද දන්නේ එහෙනම් වාත රෝගයක් ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ කියලා අර ප්‍රතිපදාට අනුග්‍රහ කරන වෙනුවට අකුල් හේනවා. මෙව වංචනිකයි, මෙව මාරපාක්ෂිකයි, මෙව කෙලස්. මේ යෝගාචර මොකේද අනුග්‍රහ කරන්න කියන එක මේ කාය සංස්කාර සමතයේදීම මේ සූත්‍ර ධර්ම අහලා මේ සමතය තථාගතත්වයටපත් වීමක්. කෙලස් අඩු වීමක්. ප්‍රතිපදාව ඉදිරියක්. අහම්බයක් නෙවෙයි. නමුත් මේක අගේ කරන්න දන්නේ නැත්තම් මේක නෙවෙයි නම් මේ අගේ කරන්නේ හයිය හුස්ම ගන්න යනවා නම් මෙනේ කරන්න පටන් ගත්තොත් එහෙම මේ නතර වෙලා අනවශ්‍ය වෙලා නිින්ද ගියාට පස්සෙත් බබාට තට්ටු කර කර නැලවිලිකම කියනවා වගේ. එහෙම නැත්නම් ඇඟරත් වෙන්න පටන් ගන්නවා නම් දැනගන්න ඕන කර්මානුකූලව Taman තාම මෝරලා නැහැ. චිත්ත ධර්ම වැඩිලා නැහැ. මේ විමර්ශනුවර නැහැ. ඒ වගේම ගන්න ආහාර හොඳ නැහැ. ආහාර හොඳ නැත්නම් ඔය වැඩේ කරන්න බෑ. කම්මජ චිත්තද උතුද ආහාරද මේකට අනුයාත වෙන විදිහට කරන්න නොකරපු කෙනෙකුට වැඩිය කරපු මනුස්සයාට මුල ධාතුව තියෙන්න eBay. ඒ මනුස්සයා තේරුමක් නැතුව ආහාර පාවිච්චි කරන පටන් අරගත්තොත් ඉතින් ඒකෙන් කාමකෝප ඇවිස් වෙනවා. ඒ නැත්නම් චිත්ත ධර්ම වශයෙන් විශ්ව පිහාට ඇසුරු කරමින් ඒ ඇත්ත එක්ක ජීවත් වෙන්න පටන් ගත්තොත් බල්ලොත් එක්ක පුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. මීමන්සා බුද්ධිය නැත්තම් අඩේ මට හුස්ම නැති වෙලා හීන දාඩි දාලා මැරෙයිද නැහැ කියලා මේ සූත්‍රය අහුම්කා දිලා නැත්තම් අන්ත ඒක චින්තාමය වශයෙන් අල්ලාගෙන නැත්තම් මේල අනුග්‍රහ කරන්න තේරෙන්නේ නැහැ. අද කර්මච ශක්තිය තියෙනවා. කර්ම ශක්තිය එනවා ඒ වෙලාවට කිසිම පසුබිමකට මේකක් නැතුව ඇවිස්සෙන්න පුළුවන්. ඉතින් මේ හතර මෙයා දන්නේ නැතුව කටයුතු කරන්න ගියොත් ඒ යෝගාචරය ගුරුරත් එක තරහ වෙනවා අරමුණත් එක තරහ වෙනවා භාවනා මධ්‍යස්ථාන එක තරහ වෙනවා නන්නත්තර වී ඔය අර පැස විලාවට ඉගිලෙන් හදන කුරුල්ලෝ වගේ තෙමිලා අහිනවා. ඒ තමයි කර්ම කර්මයේ විසින් ඇවිද්දවන. ග්‍රහය විසින් ඇවිද්දවන කරගෙන යන්න දෙන්නේ. හිතන්න අපි අපි කතාව කෙටි කිරීම පිණිස මේ මේක සංසිඳනයක ඕමාරි TNT වෙත්ත DR ධානය දාලා ගමන්නේ නැතර කරගෙන ඉවලා බැලුවයි කියලා බැලුවට පස්සේ විතරයි පීටිපටියන් වෙදී. එයාට මේ ඇතික තමන් මේ ගත්ත මේ විප්ලවීය රැඩිකල් වාදී තීන්දුව නිසා අඩි මම මෙච්චර කල් කොච්චරක් මේක යටපත් කරගෙන හිටියද දැන් ඔයගොල්ලෝ දන්නේ මේකයි කරන්න ඕනේ කියලා ඒ ප්‍රීතිය පිටතිබුණ එකක් නෙවෙයි හරි තීන්දුව ගන්නකොටම ප්‍රීතිය පහළ වෙනවා ඒ පහළ වෙනකොට යාට තේනවා මෙතෙක් කල් ප්‍රීතිය විනෝට ආවේ කුකුස සැකය නමුත් ඒ සැකේ නැති වෙන ප්‍රමාණයට ප්‍රීතිය පහළ වෙනවා ඊට පස්සේ යාට සුඛේ පහළ වෙන්න පටන් ගන්නවා ඉඳුන් හිටුන් පහසුකම කියලා එකක් තියෙනවා ඉන්න ඉරියව් වෙන්නේ බොල මේ ඔක්කොම හරි වෙලා තියෙනවා ඔය මොන කටපාඩම් කරපොත පිටකයකින්වත් භාෂා දැනුමකින්වත් වෙන මොකකින්වත් නෙවෙයි. මේ ඉරියව්වේ පහසුකම Taman tamanට මෛත්‍රී කරන්න ඉඳුන් හිටුන් පහසුකම සුඛය සුඛ උපභෝගී වස්තුවල මේ පිල්ලු දොර පස තිබ්බ නිසා නෙවෙයි මේ ඉඳගෙන ඉන්නකොට මේ කය පහසුවට බලන සායවිදිනකොට අනායාසයෙන් ඇවිදිනවා. නිදා ගන්නකොට හොඳට ඇඟට ඉඩ දෙනවා. ඇති වෙන්න පුදිය ගන්න. හිටගෙන ඉන්නකොට හොඳට ඉඳගෙන ඉන්නවා වගේ පහසුවෙන් හිටගෙන ඉන්නවා. මේ හතර කරන්න දන්නේ නැති මේ බයියෝනේ අද අපිට මේ සෞඛ්‍ය පිළිබඳ උපදෙස් දෙන්නේ. හතර ඉරියව්වක් දන්නේ නැති බයියෝ උපාධි කොට්ටාගෙන අපිට කියලා දෙන්න එනවා මේ කායික සුඛය ගන්න මෙහෙමයි කියලා. ඒකට මොකොද්ද බුදුහාමගේ රූපෙ පෙන්වන්නේ. අපි මෙන්න මුන්දගේ ගෝලියෝ. මුන්ද හතර ඉරියව්ව සපතේ හිටිය අවුරුදු 45ක්. අපිට කියලා දීලා තියෙනවා කවුරු කියලා දෙන්න ඕනේ කර්මජ චිත්තජ උතුජ ආහාර දහදා ගන්න මේ භාවනා ප්‍රතිබල නැති මිනිහට මොකෙන් බල්ලා හදන්නේ භාවනා ප්‍රතිබල ගන්න මිනිහගෙද ඔන්න වැරද්දක් කළොත් මට අහු වුණා අනිත් දවසේ කරපම් කියලා ඒ පීති සුඛේ පහළ වෙනකොට ක්ෂණික මට්ටමින් පහළ වෙනවා එතකොට යාට කවසා මේ චිත්ත සංඛාර තේින්න පටන් ගන්නවා දැන් කය වචන දෙක කය සංකාර වචී සංකාර තථාගත වෙලා නැහැ මම අර හිම කිව්වට. නමුත් ඒකට පාර කැවිලා තියෙන දැන් හිතයට පෙන්නනවා වේදනා සංඥා ඕකට සාපේක්ෂව සාපේක්ෂ නැතුව වෙනමම වැඩ. වෙනමම සංඥාවක් ඇති කරලා තියෙන යකෝ මේ පැටලිලා දන්නෙත් නෑ ඔබ. මොකද්ද මේ වෙන්නේ කියලා දන්නේ කවදාකවත් ගියේ නැති ගමනක්. ඊට වෙඩි නරකද පොඩක් පස්සට ගිහිල්ලා මේ Google Map එකට දාලා බලන්න දැන් කොහෙද ඉන්නේ කියලා. ඒ නැත්නම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සිටියමක් ඇඳලා ඉන්න තැන ලකුණු කරගන්න බැලුවොත් මොකද වෙන්නේ කියලා එයාට එනවා අර සංඥාමේ මට්ටමින් මේ වෙලාවේ රූප තියෙන සංඥා මට්ටමෙන්. ඒ රූප සංඥා වලදී සංඥා ස්කන්ධය අපි ගිය පාර ඉස්සරසරේ කතා කරපු පුතුමාකාර කොට පෙරක දුරුකමක් දෙනවා. පිස්සු නම් පිස්සු ඩබල්. මුන්තම පිස්සුවට යනවා. එහෙම නැතු හොඳ කල්පනා ශක්තිය තියෙන කරණ තියෙන යකෝ කවදාකවත් ගියේ නැති පාරක තමයි යන්නේ නම් ඉතින් සද්ධාව තියෙන්නේ ඕකට තමයි. ඔබ ඉන්නේ සීල කැඩලා නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. සතිය කඩා ගන්න තියෙන්න බලපන්. ඔය සංඥා වෙන්නේ සතිය කඩන්න. උඹ ඔය රසවත් කේජු කෑල්ල ගන්න කරන කතාව අහන්න යන්න එපා. උඹ සිය සද්ධාව තියෙනවද බලපන්. සීල තියෙනවද බලපන්. සතිය තියෙනවද බලපන් කියලා ඔය සංඥාවල් ඇවිල්ලා එක එක දේවල් කරන වෙලාවේ අපි අර ගොඩ පෙරක දෝරකම ගිනිච්ච අරමුණ ගිනිච්ච සතිය ගිනිච්ච සීලේ කැඩලාද කියලා බැලුවොත් පේන්න පටන් ගන්න මේ පැත්තට යන්න යන්න ඔය සැකේනකම් නැති වෙනවා ඊට පස්සේ වේදනාව වශයෙන් උතෙන්දී එන්නේ කායික වේදනාව නෙවෙයි සෝමන දෝමනස දුක්ඛ නෙවෙයි ඉන්නේ. දුක ඉන්නේ කය කැපිලා තුවා වෙලා එහෙම මෙතන දෝමනස් වේදනාවක් වෙනවා උස්සල පොළවේ ගන්න. ඒකේ ඉන්නේ බයක්, කම්මැලිකමක්, නීරසකම චකිතයක් විදියට. අන්නේ මේ එනකොට එයා දැනගත්තොත් එහෙනම් මේ කය වචන දෙක සංසිඳෙන්න ඕනේ යට තට්ටුව වෙන්නේ. යට තට්ටුවෙත් කිරිපැණිවත් රත්තරන් මිනිමුතුවත් නැහැ. ඒකේ තියෙන මහා වංචනික ස්වභාවය. ඇත්ත එනකොට සැක කරනවා. ඇත්ත එනකොට පියවර දෙකක් පස්සට යනවා. ඇත්ත එනකොට හිත නිකන් පුවක් කිත්තක් විදිච්ච පුවක් කිත්තක් ගලේ ගහගෙන අන්නත්තර වෙනවා. දැනගන්න ඕනේ මේ සත්‍යය තමයි. මේ සත්‍යයට තියෙන බය නිසා තර්ක මනස ඇවිල්ලා ගොඩ පෙරකුදු කන් දෙනවා. ගොඩ ගොඩ පෙරකුදුන් දීපුවා මේ මිනිස්සයා ගිහිල්ලා භාවනා නොකරන කීප දෙනෙක් එක්ක කතා කරනවා. ඒ මිනිස්සු පිස්සු ඩබල් කරනවා. ඒගොල්ලෝ කොහොමද පිස්සුනේ? ඒගොල්ලෝ මේ තැන් වල කරකිනවා ඒකෙදින් ස්වභාවයක්. භාවනා මධ්‍යස්ථාන පිස්සු කරකින ස්වභාවයක්. ඒ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා. ඒ මිනිස්සු කට අරගත්ත ගමන්ම නේ ඉන්නේ කට උල් කරගෙන ඉන්නේ උපදේශයක් පතන් ඉසල උපදෙස් දෙනවා. මේ ඊකට ස්ථානයක් කියන්න ඕනේ නැහැ. <laughs> කර්මස්ථාන චිරවල් කියන්නේ නැහැ. එහෙම නැති ස්ථාන ලෝකේ කොහෙවත් නැහැ. අනිත්ගේ පිස්සෙක් නැත්තම් කරන්නත් බෑ ස්ථානය. කොහොමඩක්වත් කරන්න බෑ. මේ පිස්සේ සල්ලි දීලා ගේනවට වැඩිය ඒ වරින් වර ඇවිල්ලා නොමිලේ සේවය කරන පිස්සු දෙන්න ඉන්නවමයි. ඒව හොන්දටම වැඩි Hindu කෝවිල් වල. Hindu කෝවිල් දැන් මුස්ලිම් මිනිසුත් එක තේරුම් ගන්න තියෙනවා පූජනීය භූමියට පිස්සු ගෙනත් දාන්නයි කියලා. මේ මැඩ්‍රස් වල තියෙනවලු එතන Hindu මේ ලෝකේ වටේ ඇවිදපු පයින් ඇවිදපු මුස්ලිම් ආඩ කියන්නේ මුල්ලා කෙනෙක්. ඉතින් අපවත් වෙලා හිටවලු මේ භූමියේ පූජනීය වෙනවා. මේකේ මනෝ විකාර තියෙන අයට ඕන තැනක සාන්තියක් ඇති වෙනවා කියලා. පස්සේ එතන මිනිස්සෙක් ඒක දැනගෙන එතන පෙට්ටි කඩයක් කරලා. පෙට්ටි කඩයක් කරුවාට පස්සේ මෙහා මිනිස්සකවලු පෙට්ටි කඩුවත් මොනවාරි ගන්න පිස්සු ගෙනත් තියාගෙන ඉන්න මෙතන කියලා. ඊට පස්සේ මිනිස්සු ගෙනාලා දැන් පිස්සු 15ක් අතර එක දංගලේ ගැට ගහලා ගහක් ගැට ගන්නවලු. ගෙදර ඉන්න මිනිස්සු අතන උයාගෙන කනවලු. ඊට පස්සේ දැන් මුස්ලිම් කෝවිලක් හදලා ඒ කෝවිලේ යාග මේවා කරන දැන් ඒක ඒක ප්‍රසිද්ධ අලු පෙට්ටිකට කාටත් ඉන්නවලු තාම. ඒ එතන ඕනම පිස්සෙක් ගිර දවස් දවස් තුනයි. ගෙදර මිනිස්සුත් එක්ක ඔක්කොම දඟලෙන්කට ගහලා 15ක් විතර ඉන්නවා ගැට ගහලා කනව බොන ওই ජොලියක් දාගෙන ඉන්නවා. පිස්සු දණිපයි. බුද්ධාගමෙත් ඕක තියෙනවා. හැම ආගමකම තියෙනවා මේ ඔය ඔතෙන් සංඥා අවුලක් ඇති වුණාට පස්සේ එයාට මේ පිස්සෝ නම් වට කරුවේ පිස්සෝ ඩබල් වෙනවා. ඒක කල්පනාවක් ඇති කෙනෙක් කිව්වොත් එහෙම ඕම මේ මම ආයනේ කැඩෙන්න එපාය. ඔය මම හිතා හිටපු චිත්තේ කඩලා යන්න එපාය. අලුත් එකට ඉඩෙන්න. දැන් ඒක ස්ථාවර මම ආයනයක් තිබුණොත් යන්න බෑනේ. ඒක ඝන බහල වෙනවනේ. මේක ඇහැල හැප්පෙනවා. ඒක සද්ධාවෙන් ගුරුවරයාට පාවා දීමෙන් ධර්මයට අහිංසක වීමෙන් සංඝයා කෙරෙහි සබ්‍රහ්මචාරී වීමෙන් අපි පාවා දෙන්න ඉගෙන ගන්නවා. ඒක ඒක කවදාකවත් හිතන්න එපා. භාවනා කරලා සංඥාස්කන්ධේ තේරුම් ගන්න කෙනෙක් එනකම් භාවාදීම හිතන්නේ අහිංසක වීම හිතන්නේ නෝන්ජල්කමක් විදියට. ඒගොල්ලෝ හිතන්නේ නෑ නෑ. මේකට පැහැදිලිවම ක්‍රමයක් ඇති. මේකට පැහැදිලිව න්‍යායපත්‍යක් ඇති. මේකට පැහැදිලිවම ගෙනාවු ආයුධ කට්ටලෙම යන්න පුළුවන් කියලා බෑ. යේසුස් වහන්සේ කියනවා එහෙමනම් ඉතින් ඔටුවකට යන්න පුළුවන් වෙයි කියලා ඉදි කට්ටක් හිලක් කරා. යන්න බෑ. මෙතන සියල්ලම දියාරු වෙන්න ආරින්න. ඉතින් බලන්න සද්ධාව කැඩලා නැහැ නේ. සීල කැඩලා නැහැ නේ. සතිය කැඩලා නැහැ නේ. ওই කැඩෙන කැඩිල්ල තුල තමයි අර අපි ළඟදී තණ්හා මහාන දිට්ඨිය සංඥා මට්ටම කැඩෙනවා. ඊට පස්සේ වේදනා මට්ටම එනවා. පුදුමාකාර වෙහෙසකම් ගතිය. ඉතින් බුදුසසුන කියනවා මේක පරිලාහයක්. මේක දාහයක්. මේක ප්‍රමෝදයක් කරගන්න කියලා මේ භාවනා ජීවනයක් වශයෙන්. එතකොට අපි යනවා චිත්ත සංකාර වලට. චිත්ත සංකාර සම්පූර්ණ සංසිද්ධාම සංඥා වේදිත නිරෝධය කියලා කියන සංඥා වේදනා දෙක නිරෝධ වෙලා. දැන් නිරෝධ වෙලා නෙමෙයි. ඒවා හිටිවට්ටගෙන හිටිවට්ටගෙන යනකොට ඒ යෝගාවචරය පොල්කටු හිලකින් යහපැත්තට ඇදලා ගත්ත ගැරන්ඩික් වගේ සම්පූර්ණ කණ පිට ගන්න. එයාට ඕන වෙලාවක ධර්මයේ වෙනුවෙන් ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන්. එයා දන්නවා හැඩ ගැහුනට ආයෙසරක් හිරපු තත්ත්වයට වැටෙනවා. ආයෙ හිටපු තත්ත්වයට වුණාට ආයෙ හැඩ ගහින්න පුළුවන්. අන්න ඒ විදිහට මේක අනාගත මැටි පීඩක් වගේ ඕනේ දෙයකට අඹන්න පුළුවන්. ආයෙ මැටි කරන්න පුළුවන්. මේක තමයි අහිංසකම කියලා කියන්නේ. මේක තමයි අපි අන්‍යෝන්‍ය වශයෙන් අන්‍යමඤ්ඤ වචනේන අන්‍යමඤ්ඤ උත්ථාපනේන පාපිස්නා බිස්නක්සේ කවුරුක මොනවා කිව්වත් කැප් කැපේ ගැටෙන්න යන්නේ හැබැයි මත ප්‍රකාශ කරන්න බයකුත් නැහැ. ආහනේම කටයුතු කරනකොට මේ සංඥා වේදනා දෙක වැඩ කරනකොට පේනවා මේ එක්කෙනෙක්වත් වැඩ කරන්නේ ඒක අත ගාලා නෙවෙයි. උඩ තට්ටුවේ තියෙන දේවල් වල කටයුතු කරාට යට තට්ටුවට ගිහිල්ලා බලනකොට සංඥා වේදනා මට්ටමින් අපි දෙක්නේ ගත්තොත් සමානයි. කිසිම වෙනසක් නැහැ. ඒ චිත්ත සංඛාර මට්ටමට බැස්සොත් අපි අතර කිසි වෙනසක් නැහැ. ඒක බුදුහාමුදුර වැඩ ඉන්න තැන පේනවා. ඇයි බුදුරජාණන්සේ මේ කාය සංඛාර වචී සංඛාර වලට ඉඩ නැතව චිත්ත සංඛාර මට්ටමට යන්නේ චිත්ත සංඛාර මට්ටමෙල බණ කියන්නේ එතෙන්ට ආපු කෙනාට විතරක් බණ ඇහෙනවා එහෙම නැතුව අනික් අයට බණ නැහැ නෙවෙයි සුතුමේ ඥානෙ නැතුව නෙවෙයි චින්තාමේ ඥාන නැතුව නෙවෙයි නමුත් එයා සූදානම් නැහැ අර වේදනා සංඥා දෙක පිටු දකින්න ඕනේ කියන. නැත්නම් සංස්කාර ගැඹුරු මට්ටමින් පිටු දකින්න ඕනේ කියන මට්ටමට ආමන්ත්‍රණයවත් කරන්න සමහරවිට යෝගාවචරය. කරන්න වෙලාවක් ඉන්නේ මොකද එයාගේ තර්ක ඥාණය එයා මෝඩයෙක් කරනවා. ওই තරම් බය අඩු වෙන්න ඕනේ. ඕක අර ගෙනාවු ඔලමල කලමේ යන්න පුළුවන් කියලා. නමුත් අතෙන්දී යම් වෙලාවක ගියයි කියලා හිතන්නේ. වේදනා සංඥා දෙකේ තියෙන චපල භාවයේ එතකොට දීපංකර පාද මූලයේ බිම දන ගහපු බෝසත් වහන්සේ කියනවා ඔබ වහන්සේගේ සිරිපතුලේ මඩ නොගෑ නොතෑවර වෙන්න මගේ කඳ උඩින් වඩින්නේ කියලා. ඒ තරමටම ඒ මේ නිහතමානී භාවයක් එන්න පටන් ගන්නවා. ඉතින් එහෙම තියුණා නම් අග්ගිවච්ඡකොත් බුදුහාමරන්ගේ අර වගේ වචන කතා කරන්න ඉන්නේ නැහැ. තථාගතයන්සේ පරිණින් මත් වේයිද නොවේද කියලා බුදුහාමරන් තථාගතයන්වහන්සේ කියන්නේ මේ සංස්කාර. සංස්කාරමේ චිත්ත සංකාරات ගෙවලා කාය සංස්කාරات ගෙවලා වචී සංකාරත් කියලා කාය සංකාරත් චිත්ත සංකාරත් අඩු කරාට පස්සේ තේරෙනවා. අපි මෙතෙක් ගත කරන හැම ක්‍රියාකාරකමකින්ම මේ චිත්ත වචී සංකාර කාය සංකාර චිත්ත සංකාර වලට තණ්හා කරගෙන මාන්නයක් ඇති කරගෙන ඒක මම වෙමි කියන දික්තියනේ ගිහිල්ලා තියෙන්නේ. ඒවා නිෂේධ කරන ඒවා දුර්ලකන තැනකට ගිහිල්ලා නැහැ. ඒක පොතේ වැරද්දක්වත් ගුරුවරයෙක් වැරද්දක්වත් නෙමෙයි. මෙයාගේ කර්මජ වශයෙන් මෝරන්න ඕනේ මෙයා. ඉන්ද්‍රිය පරිපාකයට එන්න ඕනේ. ඒලා හරි පැත්තට දාලා බලන්න ඕනේ. හැබැයි මා ඥානපෝනික ස්වාමීන් වහන්සේ කියනවා එතෙන්ට යන කම්ම සතිය බලවත්. හැබැයි සතියට මුල් තැන දුන්නොත් සතිය ඔය දෙයට එන්නේ නැහැ. සතිය එතෙන්ට ගෙනියලා වෙන මොකුත් තියන්න එපා. සද්ධාවයි සීලයයි තියාගන්න සතියෙන් ගිහිල්ලා දාලා බලන්න ඔබ ඔය දකින්න සංඥා ওই පේන දේවල් මම අසවලා වෙමි නැත්නම් අසවලා මෙහෙමයි මම ආවල් දෙය කරන්න ඕන කියලා එන සංඥා රාශියක් එනවා. නැති කෙනෙක් කවුරක්වත් නැහැ. නමුත් මේක මේ තරම් කනවද? මේ තරම් අඳිනවද කියන එක සත්‍යයට දාලා බලනවා කියන ප්‍රත්‍යක්ෂණ කළා ආයේ කය අත ගාලා බලන්න. මම හිතපු ආනාපානේ අත ගාලා බලන්න, කය අත ගාලා බලන්න අන්න එදාට තේරෙයි මේ රූප කර්මස්ථානයක වටනාක. මොකද නැත්තම් සංඥාවල් උඩුහුලඟට අහුවෙච්ච සරුංගලයක් වගේ නූල කඩාන යන්න හදනවා. කඩල යන්න දෙන්න නම් ඕනේ. නමුත් සැකේන වෙනාට තමයි පිස්සු ඒ වගේම මානසික අසහන එහෙම නැත්නම් ආනපානේ අයියෙන් අල්ලන්න හිතන ගති එහෙම නැත්නම් මෙනෙහි කරන්න හිතන ගතිය එන්නේ. ඒක ඒක ඒ தත්වෙටපත් නොවි කවුරක්වත් එකට වෙන්නේ නැහැ. නිසා සංස්කාරවල තියෙන වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර කියලා තෙන්දි කියන්නේ. අන්නේ මට්ටම් තුනේදී පේනවාම තථාගතයන් වහන්සේ පැත්තටද යන්නේ. එහෙම නැත්නම් මේ තර්කවාදකාරණේ පැත්තටද යන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ මේ පැත්ත කොයි දෙනත් කැමති තමන්ගේ පැත්තට එනවා දකින්නේ. යෝගාවචරතේ තීන්දුව. ඒ නිසා සරුවත්යන්ස කියන මම කියන්නේ උඹලට මගේ පැත්තට මෙන්න කියලා. නමුත් මමත් ඔය කොච්චර ලෝකයක් නැතුවත් සංස්කාර වඩන්නේ මම සංස්කාර වඩන්නේ නැතුව තනි මිනිහා. තනි තථාගතයන් වහන්සේ පෙනී හිටිනවා ඔය සියලුම විකාර වලට ආකාරයක් පෙන්නලා යෝගාවචරයට පේනවා දෙපැත්තට. ලක්ෂ වාරයක් එහෙට යන්න ඕන මෙහෙට යන්න ඕන. කොච්චර මේ පැත්තට ගියත් මෙහෙට යන සුසුකම් නැති වෙන්නේ. කොච්චර මෙතෙන් ගියත් මේ පැත්තට යන සුසුකමුත් නැහැ. මම නැවතත් කියනවා. කොච්චර සංස්කාර අනාගෙන හිටියා සර්වචනාංශයාවේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කොච්චර වාසි ਸਰවඥාංශය වැසුරු කරන හිටියත් අපිට ඕනි සංස්කාර කරන පිස්සෙක් එක්ක ඉන්න බැරි කමකුත් නැහැ. මේක අපි හිතන්නේ එතන ගියේ නැත්නම් අපි හිතන්නේ ਸਰවඥාංශය පැත්තට ගියෝ සුද්ධවන්තෙක් වෙලා සංස්කාර දිහා බලන්නත් බෑ කියලා. නැත්නම් සංස්කාර වලට ගිහලා කෙලෙසුනොත් ਸਰවඥාංශය අපිට අනුකම්පා කරන්න නැති කියලා. මෙහෙම එකක් නැහැ. මෙතන තියෙන අනාත්ම ධර්මයක්. ඒ නිසා ਸਰවඥාංශය සඳහන් කරනවා මං මේ සංස්කාර තියෙන මිනිස්සු කොනහන සංස්කාරේවත් මයි ළඟ නැහැ. සංස්කාර නැති මිනිස්සු මගේ ගෝලියෝ කියාගන්න සංස්කාරයක්වත් මයි ළඟ නැහැ. ඒක උඹයි වටේ තියෙන. ඒ නිසා මම මැරෙන්න ඉස්සෙල්ලත් මෙහෙම නැත්තම්. පින්නම් පාට ඉස්සෙල්ලත් මෙහෙම නැත්තම්. පින්නම් පෑවට පස්සේ සරුවචනගේ සංස්කාර පිළිබඳව වගාඩම්බර දේශනා කරන කතා තියෙද කියලා. සරුවචන පින්නම් පෑවට නොතිබෙයිද කියලා. නොතිබෙන්නේ. දැන්වත් තියෙන්නේ බයි. තියෙයි නොතිබෙයි දෙකමද? තියෙන්නේත් නොවේ නොතිබෙන්නේත් නොවේද කියලා දන්න. තථාගතයන් පින්නම් පාට ඉස්සෙල්ලා ඔක් කරලා බලපන්. ඒක උඹට කරලා බලතයි. උඹ මගනේ ඉන්නේ. තව ටිකක් ඕක කරපන් කියලා අර ඉදිරියේ බලන කෙනාට ධෛර්යය පිණිස කරන කතාව ඒකට වාංගුවට තමයි අග්ගවච්ඡ කොට ගන්න. ඒකේ තියෙන වටිනාකම දැනගෙන තමයි ආනන්ද ස්වාමීන් මේක ධර්ම සංගායනාවට දාන්නේ. දැනගෙන තමයි අපි ඒව නැවත නැවත සාකච්ඡා කරමින් බණ කියන ගමන් බණ ආන ගමන් භාවනා කරන ගමන් කොච්චරක් අපේ මේ ජීවිතයට අදාළ කියලා බැලුවොත් මේ එතෙන්ට යනකම් දෙන්නේ සමාන නැහැ. අපි හැම කෙනාම විවිධ අම්මලාගේ තාත්තලාගේ දරුවෝ. අපි හරියට වාද විවාද නමුත් අතෙන් කියලා බලනකොට පේනවා අපි ඔක්කොම එකයි. ඔක්කොටම තියෙන්නේ මේ සංඥා වේදනා දෙකේ වංචනික බව දන්නේ නැතිකම. ඒකෙන් අන්දලා දෙන ලෝකෙක ඉන්නේ. මොක කවදාරි ඇඳුම් ගලවලා අපි ගියොත් මනුස්සකම කියලා එකට කියනවා. අහිංසකකම කියලා කියනවා. ඒකට විද්‍යාවක් නැහැ. ඒකට කලාවක් තියෙනවා. මිනිස්සෙක් වෙන්න ඒක කඩා ගන්න තමයි විද්‍යාව අවශ්‍ය කරන්නේ. ඒකේ නවීන තාක්ෂණ ඕන කරන්නේ. හැබැයි බුදුහාමුදුර කියන්නේ ඔය ඕ කියන කුණුහරුප නවීන තාක්ෂණය ඉඳලා අහිංසක භාවයට යෑමත් විද්‍යාව කියලා බුදුහාමුදුර කියන නිසා මේ වචනය වරදොල පාවිච්චි කරන්නේ. නමුත් Taman හරියට යොදා ගන්න මේ දාලා මේව යොදවලා Taman භාවනා කරමින් මේ හැව හැලෙනකොට චිත්ත සංකාර කාය වචී සංකාර කාය සංකාර චිත්ත සංකාර අඩු වෙගෙන යනකොට අනුග්‍රහ කළ යුතු පැත්ත මොකක්ද කියලා දැනගත්තොත් අපිට මේ වච්චික අග්ගිවච්ඡකොත්තර බුදුහාමර දෙන උත්තරේ යථාර්ථේ පැත්තක තියලා අපේ භාවනාවට ඒක ධෛර්යයක් කරගන්න පුළුවන්. ඒක තනි ක්‍රම තමන් මේ ප්‍රශ්නය තමේ යථාර්ථය එතන මේ સંદર્ભයේ යොදා ගන්න පැත්ත ඒක වග කියන්නේ බුදුහාමුදුරුවෝ නමුත් අපි ධර්මදේශන સમાપ્ત කරමින් ප්‍රාර්ථනා කරමු මිච්ඡර මහන්සිලා අපක අපේලා වැඩ කරන මේ සීල දෙනාට ඒ නියමාකාරයෙන් කරුණු දෙස බැලීමට ඇති සම්මාදිට්ඨිය පුලුල් දිට්ඨිය ඇතිවීමට සම්මා සංකල්ප පුලුල් සංකල්ප ඇතිවීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. චිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධව කිය යුතු කලිකමක් තියෙනවනම් <coughs> සාකච්ඡාක මාර්ගයේ විනාඩි සල්පයක් ගන්න එක අපි චාරිත්‍රාක් කරනවිලා තියෙනවා. අදත් ඒ චාරිත්‍ර වෙනුවෙන් අපි සාදර වෙමු. එහෙම නැත්නම් ඊත්තාවතා ආධිගතා සජ්ජහනා කිරීමේ සැසිවාරය સમાપ્ત කරන්න පෙළඹෙමු. අවශ්‍ය ඇහුන්නේ නැහැ. ක්‍රියාවින ධාර්මික දේශනාව කරගෙන යනකොට ආව සිතුවිල්ලක්. ඔව්. දැන් ඔය සංස්කාර කියන ධර්මතාවයෙන් ඇති වෙන්නේ පංචේන්ද්‍රියම අරමුණකට දෙන්නේ. හොඳයි කියන්නකෝ එහෙමම කියන්න බෑ. නමුත් ප්‍රශ්න කියනකොට තේරෙයි. ඒ පංචේන්ද්‍රියම අරමුණ කරගෙන එන ඒ සංස්කාර කියන නැත්තම් ඒ ඇති වෙනා සිතුවිලි ඒ ඒ තන මෙනෙහි කරගෙන ඉඳොත් ඒ සංකාර ඇති වෙන්නේ නැති නැද්ද කියන එක තමයි මෙනෙහි කිරීම තමයි පළවෙනිම එක. ඒකට කියන්නේ වචී සංකාර කියලා. මෙනෙහි කිරීමට කියන්නේ වචී සංකාර. ඒ නිසා අපි ලෝකෙ ඔක්කොම අරමුණු තියේදී ආනාපානෙට විතරක් හිත නංවන්න ඕනේ නම් ආනාපානෙ මෙනෙහි කිරීම හරහා ආනාපානෙ හිත නැංවීම හරහා ලෝකෙ අමතක වීමක් වෙනවනේ. මේ ආනාපානෙත් රූප ධර්මයක් ලෝකෙත් රූප ධර්මයක්. එක රූප ධර්මයට හිත යොමු කිරීම හරහා සියල්ල දීලා දානවා. ඒ සඳහා පාවිච්චි කරන සංස්කාර සාවිත කරලා ඉවර අන්තිමට ආනාපාන මෙනෙහි කරන්නේ නැතුව යන්න පුළුවන් වුණොත් ඒක දියුණුවක්ද එහෙම නැත්නම් සංස්කාරය පාවිච්චි කර උපකරණේ අතහැරීම ගුණ මොක්කමද්ද කියලා අහුවොත් මොකද්ද කියන්නේ ආනාපානේ කොහොම ආහාරෙ මුල් කරගෙන සත් ලෝකේ අමතක කරගෙන ඉන්නවා ඉන්නකොට ඉබේ එනවා ආනාපානේ ගුරු වෙනවා මෙනෙහි කරන්නේ නැතුව යන්න පුළුවන් ඒතියෙදි මෙනෙහි කරන්න යන්නේක මේ මෙනෙහි කිරීමක නිග්‍රහවත්ද නැත්නම් කළ යුත්තක් හොඳ වැඩක් කියලාද හිතේ? ඒක හොඳ නැහැ ඒක තමයි වනේදි කියන්නේ මේ වැඩේ කරන්න එපයි කියලා. එහෙම කරන්න එපා. මෙනෙහි කරන්නේ නැතුව ආනාපානෙ ගන්න පුළුවන් නම් මෙනෙහි නොකර ගන්න ඉගෙන ගන්න ඕනේ කාර්ය පරිශීලනය කරන. මොකද එතකොට ලෝකේ අමතක වෙලා ආනාපානෙ ඇවිල්ලා ඉන්නවා සුහද වෙලා. මෙනෙහි කරන්නේ නැතුව කරද? සක්මන කරන්න පුළුවන් අනායාසයෙන්. එතකොට ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒ වෙනුවට ආයේ මේ මිනී කරන්න පටන් ගත්තොත් අපිට කවදාකවත් කාය සංස්කාර සමතයකට යන්න වෙන්නේ. අපි හැමදාම වචී සංකාරයෙන් පටලවිලා ඉන්නේ. ඒ නිසා සවිතක්ක සවිචාර සමාධිය විතක්ක ਵਿਚාර දෙක සහිතයි. මිනී කිරීමක් තියෙනවා ආනපන කියලා දන්නවා. ඉතින්ට යනවා ආනපන දන්නවා මිනී කරන්නේ නැහැ. ඒක ඊට වඩා උසස් සමාධිය. ඊට පස්සේ යනවා තැනකට ආනපනින් ඇතුළට ගියාට පස්සේ ආනපනින්න බවක් දන්නේ නැහැ. මිනී කරන්නේත් නැහැ. විශාල විවෘතකමකට යනවා. ඒ හරහා තමයි අපි ඔය වචී සංකාර අයින් කරන එක භාවනාවේදී මූලික අවස්ථාවක්. ඒ කියන්නේ මොහොතේ බින්දෙන රැළ වහු කරගෙන යන කතාවක්. ඕනේ මාළුකාරයෙක් දාන්න. හැබැයි ඒක දාන්න ගුරෙක් ඕන. ඒ ගුරා ඒ ටික කරනකන් ළඟ ඉන්නව බලන්න. හතර පහ දිනක උදව්ත් කරනවා. හැමදාම උරුවේ දානකොට වාර ගන්න වුණත් ඒක කරන්න ඕන. ගොඩ එනකොට ඕනේ නැහැ. ගොඩ එනකොට උරුව ගහගෙන ඇවිල්ලා ඊට පස්සේ තමයි කට්ටිය එනින රැලි හැටි උඩට ගන්නවා. ඒ නිසා මේ වචී සංඛාර නතර කරන්න ඕන තරම් නතර කරන එකත් වචී සංඛාර කළ යුතු දැන කිරීමත් ඒ දෙක යෝගාවචරයට බුදුන්ගේ උපදෙස් නැතුව කරන්න වෙනවා. ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට කාර් එක දානකොට කවුරුත් කියන්නේ නැහැ නේ එන්ජින් කෙනෙක් කියලා දෙන්න. කාර් එක යන ගෙම්ම හැටියට දැනගන්න ඕන සෙකන්ඩ් ගියර්. ඊට පස්සේ තර්ඩ් ගියර් එක එහෙම එහෙම ගියර් මා ඕන වෙලාවක ආයේ ෆස්ට් ගියර් එකට එන්න පුළුවන්. ඒක ප්‍රශ්න ගියර් බොක්ස් එක ගලවලා තියන්නේ නැහැ. ගියර් බොක්ස් එකේ ගියර් එක මාරු කරනවා. ඒ නිසා උඟ දෙනෙක් කැමති නැහැ ඔය මහචී ක්‍රමෙදි මම එහෙම තද බල විචනය කරන එක වැරදි. නමුත් දකින්නේ මම කියන්නේ කමටහන් සුද්ධ කරන්න ගියාම දිග්ගටම කියන්නේ මෙනේ කරන්න මෙනේ කරන්න මෙනේ කරන්න මෙනේ කරන්න මෙනේ කරන්න මෙනේ කරන්න කියලා. මම ගිහලා මාස 18ක් භාවනා කරා හැමදාම මට කිව්වේ මෙනේ කරන්න කියලා. අත්ත පහක වෙනසක් උනේ නැහැ මට. මොකද යනකොට මම භාවනා කරලා තිබුණා නිදගත්ත ගමන් මට ආනපාන එනවා කය සංසිඳනවා. එහෙම හරියන්නේ නැහැ. ආනපානේ අර යන්න එපා. මෙනේ කරන පිම්බි මැකිනේ. මෙනේ කරන පිම්බි මැකිනේ මම මාස 18ක් ආපු මිනික ඒ නිසා මට මහසික මේකනේ අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. මාස 18ෙම මෙනේ කරුවට පස්සේ ඉන තත්ත්වය ආනපානෙන් ගියත් එකයි පිම්බි මැකිනේ එකක් කියන එක තීරුම් ගන්න ඒ ඒ ඒ රාමුවෙන් පිට බලන්න කැමති නැහැ. ඉතින් ලංකාවෙන් ගිය නිසා මම දැනගත්ත මේ හාමුදුරණ තියෙන මගේ ගුරු හාමුදුරණ තියෙන අප්සෙට් එකක්. මට බය වෙන්න දෙයක් නැහැ නේ. මම භාවනා ජොලියේ ඉන්නවනේ. බලන්න ඕන කෙනාට පේන මම භාවනා කරනවා. මම ඒක අවතරට මම කරන හැමදාම අපට අසුදකට බයිනෝ යනවා. කියලා ආයෙත් පිම්බි මැකිලිම කරනවා. තේරෙන්නේ නැත්තම් හුඳට මෙහෙ කරනවා. පිම්බි මැකිලිම මතු කරන එනවා. ඉතින් අර මැරිච්ච එකට මොහෙන් පණ දෙන්න. මම හැමදාම ගියාම කියනවා ඉඳගත්ත ගමන් මට ඔය මොකක්වත් පේන්නේ නැහැ. එහෙම බෑ. ඒකෝ කොහෙද හිටියේ? හිටියේ ආනපන. අය අනුතර නේන වැරදි කාර්යයක් අපේ අපේ කඳුරේ කියන්නේ මට කියනවා. ඇත්තම අයම අවංකයි. ඇත්තම මේ මේ මේ ක්‍රමයකට අහුවිලා ගත ගන්න ඇති. ඉතින් දැන් අනාතයි. දැන් එහෙම කියලා දෙන්න කෙනෙක් නැහැ. බණ කියනකොට විතර පන්දිසාංශය දවස් දෙකක් කිව්ව කතා කරලා අපිට නෙමෙයි ඇත්තට කර්මස්ථානාචාර්යවරුන්ට මෙනෙහි කිරීම දවසකදී අමතක කරන්න වෙනවා. ඒ සාරිපුත්‍ර සමාධියේ තියෙන සවිතක්ක සවිචාර සමාධිය, අවිතක්ක විචාරපත්ත සමාධිය, අවිතක්කං අවිචාර සමාධිය. ඒ පාඩ පහුවෙලා නැහැ. වෙන්න පුළුවන්. මොකද සාගරයක් වගේ ලොකුයි ධර්මයේ. නිසා මෙනෙහි කිරීම කළ යුතු තැන, තා නොකළ යුතු තැන. ඉහළ පැත්තේ පල්ලයට බලන කිරීම පොළොද වැඩක්. පල්ලය පැත්තේ උඩට බලනකොට නොකිරුවොත් නන්නත්තාර. ඒ නිසා කරන්ද දෙපිට දැමුණට පස්සේ ඒක අතහැරෙනවා. අතහැරනකොට කරවන යන්න අරපන්. ඒක භාවනාව නෙවෙයි. ඒක විශේෂ විශාල දෘෂ්ටියක් නේ. කියන්නේ පැහැදිලි දෘෂ්ටියක් තියෙනවා. පැහැදිලි සංකල්පය. ඒක තමයි sannivedana කරන්න අමාරු. එනිසා ආයිතියම් බාට ප්‍රශ්නේ අහපේ. මේ ඉන්ද්‍රිය පහමිට ඇති වෙන සිතුවිලි නිසා සංස්කාර ඇති වෙන්නේ එතකොට ඒ වෙලාවේදී මෙනෙහි ඒ සංස්කාර මෙනෙහි කරලා එතරම් යටපත් කෙරුවොත් සංස්කාර ඇති වෙන්නේ නැද්ද කියලා තමයි නෑ එතකොට සංස්කාර කියලානේ හිතවිලි නෙවෙයි විතක්ක ਵਿਚාර නම් හිතවිලි තමයි ආස්වාද ප්‍රසාර කියන්නේ හිතවිලි නෙවෙයිනේ ඊට පස්සේ සංඥා වේදනා කියන්නේ තායි හිතවිලි නිසා සංස්කාර වලට නුර වචී සංස්කාර හිතවිලි જાතියක් මේ චෛතසික දෙකක් කාය සංස්කාර කියන්නේ රූප ධර්මයක් ඊට පස්සේ ආයේ සංඥා වේදනා කියන්නේ ආයෙත් නාම ධර්ම හිතවිලි. ඒ නිසා මෙනෙහි කිරීම කියන එක විතරකුත් නෙවෙයි. ඒක සංස්කාර වල තියෙන වචී සංඛාර වලට වෙන උත්තරයක් මුලදී. පහු වෙනකොට ඒක ඇණයක්. කාය සංඛාර වලට යනකොට ඇණයක් වෙනවා. චිත්ත සංඛාර වලට ඇණයක් කරදරයක් වෙනවා. ඒ නිසා ඒක පාවිච්චි කරන්න අංශික උපදින හිතවිලි මේ පංචස්කන්ධය ඇති කරගෙන ඉන ඔක්කොම සංස්කාර වෙනවා නම් අවුරුදු 6 වෙනකල් ළමයෙකුට මේ ඔක්කොම තියෙනවා කිසිම සංස්කාරයක් නැහැ. අවුරුදු 6 දක්වා ළමයෙකුට හිත කාය වේදනා සංඥා සංකාර ඔක්කොම තියෙනවා. එයා හිතවිලි ඇති කරන්න දන්නේ නැහැ. එයා ළඟ නැහැ නේ මාන්නයක් මේ අම්මද මමද කියලා එයා දන්නේ නැහැ අම්මගේ තනිය මගේ කියලාලු ඉන්නේ ළමයා. එයා තනිය පේන්න තියෙනවා එයාට ප්‍රශ්නයක් නැහැ මට වෙන මොකුත් ඕනේ නැහැ නේ ඔක්කොම තියෙනනේ. අම්මා පේන්න නැතිනකොට බඩගිනිනකොට ගෑවෙන ළමයාට අයියෝ එයා දන්නේ පහුවෙලාලු මට අයිති දෙයක් වුණාට මම නෙවෙයි මේ අම්මගේ තනිය කියන්නේ. ඊළඟ මෙහෙම ඇහැ ඇහැ ළඟට අත ඇවිල්ලා මෙහෙම යනකොට එයා දන්නේ නැතුළු මේ මොකද වෙන්නේ කියලා. ඒ මේව අතපය මෙහෙම මෙහෙම කර කර දානවනේ කොච්චරක් ඒ දන්නේ මගේ කෑලි කියලා. මම චේතනාපූර්වක නෙවෙයි ඒකට සංස්කාර නැහැ. මම බුදුහාම කියන නිවන් දකින්න නැත්තේයි. මේ තිබුණ සංස්කාර ගෙවීමේ ඉතිහාසය දන්නේ නිසා තීන සංස්කාර හරි වටිනවා. සංස්කාර නැත්නම් සාපේක්ෂව බලන්න. අපි සංස්කාරට වෛර කරලා පටන් ගත්තොත් කවදාකවත් අර සංසන්දනාත්මක ඥානෙ ගන්න බෑ. ඒක නිසා සංස්කාර තියෙන ටික දැනගන්න. දැනගෙන ඒක ප්‍රහාණය කිරීම මට්ටම් තුනකින් සිද්ධ වෙන එක සැරේ නෙමෙයි. එහා කෙළවරේ තථාගත ඉන්නවා, එහා කෙළවරේ පිස්ස විහට්ට ඉන්නවා නැත්නම් පෘතඥයයි ඉන්නවා. අපි ඔය අතරමැද ඉන්න බලන්න ඕනේ. යෝගාවචර වාසේ. තථාගත මට්ටම තමයි යන්න හදන දේ. එතින්වත් යන්න ඕනේ චිත්තක්ෂණ වාසේ. ආය පෘතඥයෙන් ඉන්න නෙවෙයි මේ මිනිස්සු මේ රණ්ඩු සරුවල් කරගන්නේ. ඇයි මේ ක්‍රෝධ මාන නැති කරන්නේ? මම ළඟ තියෙනවා කෙලස් ටිකක්. එතකොට මම සම්බන්ධ වෙච්ච ගමන් මාත් වෙනවා රණ්ඩු සරුවලියට. ඒක වැරද්දක් නෙමෙයි. මොකද එන්නේ එන්නේ එන්නේ බෙදා ගන්නවනේ පටලවිලි අඩු වෙනවා. තථාගත තත්ත්වෙට ගියාට පස්සේ වාද කරන්න දෙයක් නැහැ. මම එතනත් ඉන්නවා තප්පර ගානක්, චිත්තක්ෂණ ගානක්. නමුත් ආයෙසරෙ මෙතෙන් එනවා. ඒකෝ තමයි ඒ එතන කෑල්ල තමයි ජීවිතේ ලස්සනම කෑල්ල. වර එක කක්ක ගා ගන්නවා. ඒකත් දැන් ඒ දෙපැත්තෙන් ඒ දෙපැත්තම යොමු වෙනකොට අර චිත්තෝ කියලා කියන පැත්තට යොමු වෙනකොට ඒගොල්ලෝගේ තියෙනා වූ සිටිවිලි කායිකිය වාචිකිය මානසිකිය දිහා බලලා ඒ සිට ඒගොල්ලන්ගේ සිටිවිලි කෙරෙහි අපේ සිතේ මේගොල්ලෝ මේ විදිහේ මානසිකව කායිකව වාචිකව පැවෙන අකුසල් කරගන්න කොටසක් කියලා අපේ හිතේ යම් හැඟීමක් ඇතිලා අපි ඒ කොටට නොදී ඉඳ උත්සාහ කරනවා. එක් කියනවා නාබිරමති නාබිනන්දති නාජ්ජෝස චිත්තති. ඒ ඒ හිතවිලි වලට බැහැ ගන්න එපා. ඒ හිතවිලි ගැන කතා කරන්න එපා. නාබි වදති. නාජ්ජෝ නාබිරමති. අබිරමණය කරන්නත් එපා. ඒක අපිට මේ දැනගන්න මෙතන ගියොත් මම මෙතෙන් වැටෙනවා. දැනගන්න මිසක් ඒකට වැටිලා ගා ගන්නත් එපා. අපි තරහ වෙන්නත් එපා. මම මෙතෙන් ඉඳලා න්යාවේ. අපිට තරහ වෙන්න ආච්චියන්නේ නැහැ. ඒක තියෙන්න ඕනේ. මේ කතා කරන්න එපා. ඒ ගැන කතා කරන්න කරන්න කෙලෙස්. වැරදි මිනිස්සුන්ගේ වැරදි ගැන කතා කරන්න කරන්න අපේ හිත මොකුත් නැහැ. කස් කිනි කසයට දුවනවා. ඔක්කොම අයට දුවනවා. ඒ වෙනුවට තථාගතයන් වහන්සේ ගැන කතා කරනවා. එහෙම වෙලාවට. අනේ මේ ලෝකෙත් ගැලවිලා ඉන්න ඇත්තෝ ඉන්නවනේ. පුළුවන් නේ කරන්න මටත් අහවල් දවසේ කිසිම මේකක් නැතුව මට අරමුණේම ඉන්න පුළුවන් වුණානේ කියලා මගේ තථාගත හිත හෝ අරගෙන කතා නැත්නම් ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියනවා. එහෙම වෙලාවට ඒ පිරිසක් මැද ඉන්න උනොත් මට වැසිකිලියන්න ඕනයි කියලා අවසර ගන්න පිටත් වෙන්නේ කියලා. මට මාරු පොඩ්ඩක්. ඉතින් අර කටේ මොකද කියන්න බෑනේ මේ මනුස්සයා යන්න හදන්නේ. ඒකට මං ලේසි වැඩක් කරන්න පුළුවන් තරම් වතුර බොන්න. පුළුවන් තරම් වතුර බිම ප්‍රශ්නයක් කරනකොට කියද හැකියන්නේ බංගන්ට මේ ඇසිකිලි. අර මිනිස්සු දන්නවද ඇත්තටම මේ වතුර ගිහිල්ලා කොහෙද එකතු වෙන්නේ බෑ. මේ වතුර ගුණයිනේ. කතා කරන පුළුවන් තරම් වතුර බොන්න ඒකවල උහු ඉක්මනට වැසිකිලි යන්නේ ඊට පස්සේ කියනවා මම යන තැනක මට වැසිකිලි පහසුකම් ඕන උණු වතුර ඕන. ඒ කියන්නේ උඹලා ප්‍රශ්න අහනකොට මට ගැලවුම් මාර්ගය උඹලම හදලා තියපන්. මම ගියේ වෙලාවෙ පටන් ගන්න වතුර බොන්න. පොඩ්ඩක් කියනවා මේ දෙන්න. ඒකට අර මිනිස්සු ඔක්කොම දන්නවා දැන් මෙයානේ ආරච්චල. මෙයාට කතා කරුවාන් ගිහිල්ලා ඒකට මේ මිනිස්සු සංස්කාර කියන කුණු වෙන බොහොම සීක්‍රෙන් එනකොට ඒ ප්‍රශ්නේ නැහැ. ඔය තිබුණ ප්‍රශ්නේ නැහැ. මොකද ඒව දැවෙන්න උණු වෙන ප්‍රශ්න තියෙන. මේ ප්‍රශ්නේ ඒ ගහ ගන්න දැනගන්නේ ඔක්කොම හොඳට මොකද වෙච්ච අහිත වැඩේ හරි මම පොඩ්ඩක් පොඩ්ඩක් සුළු දියස් කරලා ඉන්න. <laughs> ඒක සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න. අපි දාඩිය දාන කෙනෙක් වෙන්න ඕනේ, මූත්‍රා කරන කෙනෙක් වෙන්න ඕනේ, මිනිසෙක් වෙන්න ඕනේ. මම ඉර්ධි පාති හරි සයිද මට මූත්‍රා හිර කරන පැය 7-8ක් වෙන්න පුළුවන්. මුකටේ. ඊළඟට ගඳ කිලියට යන්න බෑ නේද කිලියට. පුළුවන් නම් ගඳ කිලියට යන්න. මේ බුදු ආවතු වඳින වෙලාව. එනනම් මේ වැසි කිලිය යන වෙලාව. ඔය දිග පාවිච්චි කරන්න. යන දැනක කමඨාන් සුද්ධ කරන ඥාන තන අහන්න වැසි කිලියක් තියෙනවා කියලා. උණු වතුර දෙන්න කවුරු හරි ඉන්නවා කියලා. මට දෙන්න කැපකාරයෙක් ඉන්නවා. ගෙදර ගියා. බුදුඹරකෝ යබ්බට ටිකක් කල්යනා. ඒ වැඩේට ඒකට කමක් නැහැ. යන පාරේ ඵලයක්. නෑ අපි එමන බාගෙට වගේ කිට්ටු ප්‍රමාණයක් කරන් තියෙන සාකච්ඡාව සඳහා අදාළයි අහන ප්‍රශ්න අදාළයි නමුත් ඉතින් අර මල්ලින් ගහගෙන යන ගතියක් නේ මගේ තියෙන්නේ. හැබැයි මං හිතනවා මං එහෙම පරහැරියේ නෑ කියලා. <laughs> නෑ? කරහැරියේ නෑ නේද? නෑ නෑ. හරි දුම්බර ගොය නැහැ කියනනම් කවුරු කිව්වත් හරියන්නේ නැහැ එහෙනම් අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජහනාට පෙරමිනවා එකකින් අපේ දේශනා සවන සතිವಾರේ සමාප්ත කරනවා ඊතාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ